ඒ ටික ගිවං කරලා අද සරුවචනාංශේ සංඥා ප්‍රතිලාභය නැත්නම් මේ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම සහ සලකු තැබූ සලකුණු මතින් හඳුනා ගැනීම කියන අපේ මේ එක ක්‍රියාවලියක් තියෙනවා නැත්නම් එක ස්කන්ධයක් තියෙනවා සංඥා ස්කන්ධය කියලා. අන්නේ සංඥා ප්‍රතිලාභයත් ආකාර දෙකකට වෙන් කරලා දීලා ඒ දෙකෙන් සේවනය කළ යුතු කොටසකුත් තියෙනවා සේවනය නොකළ යුතු කොටසකුත් තියෙනවා ඉතින් මේ සංඥාව සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් තමන්ගේ අත්‍යන්ත යාළුවෙක් විශ්වසනීය දෙයක් විදිහට තමයි පිළිගන්නේ ඒක හැම වෙලාවෙම සේවනය කළ යුත්තක් මිස එතන අතේ සේවනය නොකළ යුත්තක් සංඥාවේ නැහැ මොකද අපි සංඥා කරන්නේ දීර්ඝ ඉතිහාසයක් අනුව එහෙම නැත්නම් අපි කලින් තබන ලද සලකුණු අනුව තමයි සංඥා කරන්නේ. ඒ නිසා ඉතින් අපි සබ්බෝ සලකුණු නැවත හඳුනා ගන්නකොට ඒක සිවණේ නොකළ යුතු පැත්තක් ගතියක් අපි දකින්නේ ඉතින් ඒක නිසා අපි හිතනවා අපි යම් හේකින් යමක් සංඥා තියලා අපේ මතක මල්ලට දාගත්තා නම් ඒ ඒකාන්තයෙන්ම අපිට අත්‍යවශ්‍ය දේවල් තමයි අපි දාගෙන ඉන්නේ ඒක නැවත මතුවෙන හැම වෙලාවෙම අපි ඒක මගේ හැඟීමෙන් තමයි බාරගන්නේ මේ මම අනික් කට්ටිය තියාගත්ත ගන්නේ මම අරසා කරපු එකක් කියලා සංඥාව නිතරම අපේ මතකයත් එක්ක රැඳී පවතිනවා. ඒ නිසා මගේ මතකයට මම ප්‍රිය කරනවා. මොකද ඒක තමයි මම මමයා අනික් අයගේ වෙන් කියලා දක්වනවා. එහෙනම් මගේ රුචි අරුචිකම් පෙන්නන්නේ එකෙන්. මගේ පෞරුෂත්වය හිටලා තියෙන ඔතන. ඒ නිසා මේ මතක සංඥා ටික තමයි අපි මේ සංසාරේ සංසාරයට ගෙනියන්නේ. රැපුදිය ගන්න ලෞදේ නැගිටිනකොට ගෙනියන්නේ toy ටික. යම් මේකින් ඕක නැත්තම් අපි විසඤ්ඤ උණයි කියලා ඉතින් බෙහෙත් බොනවා, ඩිමෙන්ෂියා කියනවා, කිටි මතක තටන් නැතුණයි කියනවා. එක එක එක එක ලෙඩ තියෙනවා මේ මේ මතක ටික හරියට පිළිවෙලට ආවේ නැත්තම් වයර් මාරු වෙලා කියනවා කොණ්ඩ ක්‍රේල් වෙන ඔළුව ක්‍රේල් වෙලයි කියන අංජබජල් කියන ගොඩක් දේවල් තියෙනවා. හරි භයානක දෙයක්. දැන් සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා මේ සංඥාවල සේවනයේ කළ යුතු පැත්තක් තියෙනවා සේවනයේ නොකළ යුතු පැත්තක් තියෙනවා. ඒතර කවුද අපිට බැනලා දෙන්නේ මෙන්න මේ ටික සේවනය කරපන් මෙන්න මේ ටික සේවනය කරපන් කියලා? මොකද ඒක බොහොම අත්‍යන්ත කාරණාවක්. අන්න එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර වගේම මැදිහත් වෙලා කියනවා යම් සංඥාවක් ඇසුරු කරනකොට සේවනය කරනකොට භාවිතා කරනකොට අකුසල ධර්ම වැඩෙනවනම් කුසල ධර්ම පිරිනවන එවැනි දේ පරිභෝග කරන්න එපා යම් සංඥාවක් පඩනකොට කුසල ධර්ම වැඩෙනවන අකුසල ධර්ම අඩු වෙනවන අන්න ඒම සංඥාවල් සේවනය කරන්නයි කියලා. ඒක නිසා මේ සංඥාව එනකොටම අපි අපි වස්තුව නෙමෙයි මේ කතා කරන්නේ. වස්තුව කෙරෙහි තබලලද නම් පට බැඳීම. එහෙම නැත්නම් වස්තුව හඳුන ගැනීම සඳහා තබලලද සලකුණු. අන්නේ සලකුණු දකින්නකොටම වස්තුවයි සංඥාවයි දෙක වෙන් කරගන්න ඕනේ එකක්. දෙක මේ සංඥාව තියලා තියෙන්නේ කෙලස් වඩන්නද එහෙම නැත්නම් කුසල් වඩන්නද කියන එක දැනගන්න ඕනේ මේ දෙකම ඊටාම අත්‍යන්ත කාරණා යම් හේකින් කායික දුකකටපත් වෙච්ච කෙනෙකුට කියන්නේ රෝගෙක ඉන්න කෙනෙකුට මේක කරන්න බෑ. යම් මේකේ මානසික රෝගෙක ඉන්න කෙනෙකුට කවදාකවත් මේක කරන්න බෑ. ඒසා කොච්චරක් කෙනෙක් කායිකව සහ මානසිකව නිරෝගී වෙන්න ඕනද මේ මේක මේ වස්තුව මේකට ලැබෙනද නම මේ නම තැබීම නිසා මට කෙලෙස් උපදිනවා මෙන්න මේ නම් බණන් තැබීම නැත්තම් පටබැදි නම තැබීම නිසා මට අකුසල් උපදිනවයි කියලා ඒ සංඥාව එන වේගයෙන්ම අප්‍රමාදීව ඒකේ තියෙන මේ කුසල අකුසල ස්වરૂපේ නැත්නම් කුසල වඩන අකුසලයේ අඩු කරන නැත්නම් අකුසලයේ වඩන කුසලයේ අඩු කරන ගතිය දැක ගන්නවා කියන එක හොරාගයන්මයින් පේනානවා කියන උපමාවෙන් තමයි කියන්නේ තියෙන්නේ. මොකද සංඥාව එන්නේම අපි අඹරවගෙනමයි එන්නේ. අපි පෙරලවගෙනමයි එන්නේ. අපි මත් කරගෙනමයි එන්නේ. අපි මෝහණී කරගෙනමයි එන්නේ. ඉතින් ඒ එන සංඥාව ඒ එන වේගයත් එක්කම ගිහිල්ලා මේ එන්නේ අකුසලයක් ඇතිකරන්නේ මේ එන්නේ කුසලයක් ඇතිකරන්නේ කියලා තේරුම් ගන්නේ හිතන්නවත් බෑ පෘථග්ජන මනසකට ඒ නිසායි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සීල ශික්ෂාවක ඉඳලා එහෙම නැත්නම් මේ සංඥා වලට ඉඳි ඉස්සෙල්ලා රූප වේදනා විශේෂයි සතිය හොඳට පුහුණු කරලා අයව පිටස සතිය හොඳ සෙල්ලක්කාර මට්ටමට ගෙනල්ලා විවිධාංගීකරණය කරගෙන ඒකේ අතිරේක අභ්‍යාසයක් එහෙම නැත්නම් උසස් පෙළක් එහෙම නැත්නම් මේ විශේෂ කාර්ය සාධක හමුදාවට පුහුණුවක් වගේ තමයි මේ සංඥා පිළිබඳව අභ්‍යාසය දෙන්නේ ඒ මොකද ඒක කෙනෙක්ගේ ජීවිතේ කරගත්තොත් සංසාරයටම එක සැරයයි ඒ වෙනස කද්දාවත් මකන්න බෑ. ඒ තරම්ම මේ සංඥාව නිසා අපි මේ අඹරවාගෙන පටලවාගෙන අපිව මත් කරගෙන යන ගමනකදී මේ සංඥාව මගෙන් පහින් එකක්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කිව්වහම සංඥාස්කන්ධේ මම මේ කර තියාගෙන යන බරමල්ලෙන් පහින් එකක්. ඒ පහින් එක කොච්චරක් අපිට දුක ඇති කරනවද කියලා. කොච්චරක් අපිට නූපන්න කුසල් උපදනවද කියලා. කොච්චරක් අපිට කුසල් උපදින තනසා වළක්වනවද කියලා බැලුවොත් ඒක පිළිබඳව බලන්න මේ තමන්ගෙම දරුවන් දිහා බලනවා වගේ තමන්ගෙම පෞරුෂත්වයේ අංග ලක්ෂණ අධ්‍යා බලනවා වගේ තමන්ගේ රුචි අරුචිකම් තුළ අංග ලක්ෂණයක් බලනවා වගේ මේ කටයුත්ත කරන්න කොච්චරක් ස්වයං විවේචනයක් කෙනෙක් ළඟ තියෙන්න ඕනද කියලා. ඉතින් මේ ස්වයං විවේචනය නාස්තික වෙන්නත් බෑ. ආස්තික විවේචනයක් වෙන්න ඕන. මේ කරන්නේ අපි ඇත්ත ඇති හැටියට දැක ගැනීම කියන යථාභූත ඥානය යථාව දර්ශනය ඇති කර ගැනීමටයි. ඒ නිසා ඒ ඇති හැටිය හැර ඇත්ත ඇති ඇති හැර හැම දෙයක්ම සැක කරනවා. යස්පනා අපිට පෙන්ුණත් මම මේක මල්ලේ දාගෙන රැකගෙන හිටියා සුරේක දාගෙන බෙල්ලෙන් ළඟන හිටියත් මේක බොරු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳව යම් කෙනෙකුට මේ තමන්ගේ අගයන් ආඩම්බරයන් ටික එන්න මේ තමන් සලකුණු තබාගෙන තියානින්න ටික පිළිබඳව මේ විදි විවේචනයක් ඇතිකරනද ඒක නම් බුදුහාමුදුරු පිළිබඳ කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද ඒක නා සීල පිළිබඳව කොච්චර පිහිටීමක් හිටින්නවද? කොච්චරක් සතිය පිහිටලා තියෙනවද? අන්නේ ඒ ධර්මතා නැතුව මේකට අත තියන්න ගියොත් පිස්සම් කොටුට යන්න කෙලින්ම ෂෝට් කට් එක කියලා කියයි. භාවනා කරනකොට මේවට අත තිබ්බොත් මේ හයි ටෙන්ෂන් වයර් වලට අත තිබ්බොත් මේ මූලික පහසුකම් ටික සුසුකම් නැතුව ඒන විපල්ලාස ඒ සංඥා විපල්ලාස බොහෝම ලේසියෙන් පිස්සු වටනවා. ඒ නිසා භාවනා ලෝකේ භාවනා මධ්‍යස්ථාන කොයිකෙත් වගේ පිස්සෙක් ඉන්නවා ඒ කියන්නේ බය වෙන්න එපා. නැත්තම් භාවනා මධ්‍යස්ථාන අංග සම්පූර්ණ නැහැ. මම හරියට භාවනා මධ්‍යස්ථාන ඇවිල්ලා ඉතින් හැම එකෙම පිස්සෙක් දෙන්නෙක් ඉන්නවා. ඒක නිකන් අත්‍යවශ්‍ය අංගයක් ඒකට. නැති වුණොත් සම්පූර්ණ නැහැ මේක. ඒ තරමටම මේ මේ ගැඹුරු දේවල් වලට සමහරව හරි ආසයි. කෙලිම බහැලා වැඩ පටන් අර ගන්නවා. අර මූලික සුසුකම් නැතුව. ඉතින් ඒකට පිස්සු හොඳ එක තමයි හැදෙන්නේ. නැත්නම් පිස්සු ඩබල් කියලා තියෙන්නේ. ඒක තමයි හැදෙන්නේ. මේ සාමාන්‍ය පිස්සන් හැදෙන එක නෙවෙයි. නමුත් මේ අතෑරලත් බෑ මේක. මේ නිකන් සද්ධාවට ඉඳලා භාවනා මේ දන් දීලා සිල්ලා කළා මේ දේ කරන්න හම්බ වෙයි. මෛත්‍රී බුදුහාමුදුර ආපහුම අපිට පෙත්තක් දෙයි. එහෙම නැත්නම් ගුලියක් ගිල්ලවයි. එතකොට මේක හරියයි කියලා හිතනවා. ඒක හරියන්නේ නැහැ. කොතනකදී හරි මේ වැඩිට අත තියන්න ඕනේ. අත තියන්න නම් ඒ අර මුලින් කියන කායානුපස්සනාව, වේදනානුපස්සනාව ආදී ධර්ම එහෙම ඒ ක්‍රමයෙන් කරගෙන යනකොට මේ සංඥාව පිළිබඳව අපිට දැනගන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම පටන් අරගන්නම කතාව. එතකොට අපිට මම හිතනවා ජීවිතයට අදාළ කරගන්න පුළුවන් කියලා. අපිට යම් වස්තුවක සතිය පිහිටවන්න ඕනේ නම් නැත්නම් යම් දෙයකට මානසිකාරය යොමු කරවන්න ඕනේ නම් අපි කියනවා අපි ඉඳගෙන ඉන්නකොට මම මේ ඉඳගෙන ඉන්නකොට සතිය පිහිටවන්න ඕනේ අතීතේට අනාගතේට නොයවා වෙන කෙනෙක් දිහාවට නොයවා වෙන තැනක් ගැන නොහිත මම දැන් මෙතන ඉන්නවා කියලා. අන්න ඒ වගේ අපිට යම් දෙයක සතිය පිහිටවන්න අවශ්‍ය නම් ඒක ඉතින් ඇයි කියන එක මම මෙලා විස්තර කරන්නේ කවුරු හරි තේරුම් ගත්ත සතිය අවශ්‍යයි. සතිපට්ඨානෙන් තමයි ගමන පටන් අරගන්නේ. සතිය පිහිටවන්න ඕනේ නම් එයා ඒ සතිය පිහිටීමට පදට්ඨාන කරගන්නේ තිර සංඥාව තමයි. මේක නැවත නැවතත් මෙනෙහි කරනවා. මම ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට උදාහරණයක් විතර ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාස පේනවා. එයා හිතා ගන්නවා මේ ඉඳගෙන ඉන්නවටත් වැඩිය හොඳයි. ඉඳගෙන ඉන්න ඉරියව්වටත් වැඩිය හොඳයි. ඒකේ assume දෙයක් තමයි ආශ්වාස ප්‍රශ්වාසය කියලා. එහි හිත රඳවන්න ඕනේ නම් ඒකේ සංඥා විස්තර කරන්න කියනවා. ආශ්වාසයෙන්කොට ආශ්වාස කියලා මෙනෙහි කරන්න කියනවා. ප්‍රශ්වාසයෙන්කොට ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න කියනවා. ඉතින් මේ නංගන්න ගහිල්ලෙන් නැත්තම් සංඥා විස්තර කිරිල්ලෙන් අපි මේකට මෙනෙහි කිරීම කියලා කියනවා. සලක්ෂණය කියලාත් කියනවා. මානසිකාර කියන වචනෙන් පිඳිච්ච පදයක්. මේ මෙනෙහි කිරීම අනිකුත් අරමුණු මගාරවලා අවශ්‍ය කෙනාට මූණට මූණ දෙන්න උපක්‍රමයක් විදිහට කොතනත් කරනවා. පළවෙනි ඉස්කෝලේ යන කාලේ දෙවෙනි පීඩියට පටන් ගන්නකොට පන්තියේ ටීචර් ඇවිල්ලා නංගඩ ගන්නවා. නංගන්න ගහන්නම කියනකොට අත උස්සනකොට එයා දන්නවා ආය ළමයාද ඇවිල්ලා ඉන්නවයි කියලා. ඉතින් ටීචර් දන්න වෙන කෙනෙක් ලීලා කියනකොට චම්පාතේ ඉස්සොත් හරියන්නේ නැහැ. චම්පා කියනකොට කමලා බානුමති නායන බෑ. ලීලා කෝ ලීලා තමයි. මොකද ක්ලාස් ටීචර් තමයි ඇවිල්ලා අත උස්සන්න කියන්නේ. ඒකෙන් අල්ලනවා මේ අත ඉස්සෙල්ලෙන් හරියටම නංගන්න ගහිල්ලක් කරනවා. උසාවියෙත් එච්චරයි කරන්නේ. පාර්ලිමේන්තුවෙත් ඔච්චරයි කරන්නේ. මේ නංගන්න ගහිල්ලෙන් තමයි පුද්ගලයා කොටු කරන්නේ. ඒ වගේ අපි මේ දහසකුත් අරමුණු තියෙනකොට ඒ අරමුණු ඔක්කොමත් එක කරන තරම් අපිට සතියක් නැත්තම් අපි කරන්නේ පරිේශන මට්ටමේ එක නිතරමතු වෙන බුදුහාමුදුර අපිට අනුමත කරපු අරමුණක් කරන නම් කරනවා. ඒක කියන තිර සංඥාව කියලා. ඒ සංඥාව ස්ථිර කරන්න කරන්න කරන්න මෙනෙහි කරන්න කරන්න කරන්න ඒ අරමුණ අනික් අරමුණ වලින් කැපිපේන ගතියක් වෙන් බහිට ගන්න ගතියක් අපිට යම් නතු භාවයක් සුවද භාවයක් පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේ කරලා තමයි මිහිඳු මහරතන් වහන්සේ තිස්ස කියන දේවානම් පිටේ සජ්ජු නතු කරගත්තේ නම කියලා කතා කරලා. රජුරන් එහෙම නම කියලා කතා කරන කාටවත් බෑ. ඒකව තිස්ස කිව්වට පස්සේ රජුර බැලුවා. කවුද මේ මට නම කියලා කතා කරන මචං කියලා කතා කරා වගේ. බලනකොට පේන ශ්‍රමණ රූපයක් ඊට පස්සේ ගෝ මං ආවෙ බුදුහාමරන් ගෝලේ ඔබතුමාට අනුකම්පෙන් සාව ඊට පස්සේ රජුරෝ එහෙම අර මොදඩයන් කෙලි පැත්තක තියලා දුනු ඔක්කොම පැත්තක තියලා වැඳලා පටන් අරගත්තා මේ නම කියලා කතා කරනකොට මහ බුදුම නතු ගතියක් තියෙනවා ඒක විස්තර කරන්න ගියාම ලාභයට විස්තර කරනකොට ඥානපෝනික ස්වාමීන් වහන්සේ සීයේ බලමහිමේ පොතේ කියනවා මේ යද්දෙසෝ එහෙනම් මේ යකදුරෝ තොවිලට යක්කු කැඳවනකොට යකාගේ නම කියලා කතා කරොත් ඒ යකා බයයි. උන් නම කියන්න ඕන කෙලින්ම වෙර නමක් කියලා කතා කරොත් තු කෙලින්ම සීරිමාන්සේව කනවලු. එතන නම කියලා කතා කරොත් සීරිමාන්සේට සීරිමාන්සේ නයි කියලා පස්සෙන් පස්සට යනවා. ඉතින් ඕනම දෙයකට මොන දෙන්න මොන දීප එක බයයි. වෙන එකක් කියලා වෙන එකට මොන දුන්නා නම් ඌ පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ලට අත තියනවා. ඒ නිසා දෙයකට මූණ දීම නැත්නම් මානසිකාරය යෙදීම තිර සංඥාව දේ නතු කරගන්න කරන උපක්‍රමයක් මේ කොච්චර බලවත් උපක්‍රමයක්ද කියලා කියනවා නම් එහෙම නැත්නම් කොච්චරක් අද අපේ එක එකනාගේ භාවනාට නෙවෙයි භාවනා ලෝකෙට බලපානවද කියලා කියනවා නම් ඒ මම හිතනවා යුදෙව් ජාතික කෙනෙක් සෝලෙලෙරිස් කියන මනුස්සයා කාමන් ඉන්සයිට් කියන පොතේ කියනවා මහසි සයිඩෝ සාංශි මුළු ලෝකෙම භාවනා පැතිරෙව්වෙත් භාවනා ඇල්ලුවෙත් මේ එක මෙනෙහි කිරීමේ උපක්‍රමයෙන් විතරයි කියලා. මේ මෙනෙහි කිරීම නොතිබුණා නම් බටහිරට යන්නෙත් නැහැ කියලා කියන භාවනාව. මුද මෙනෙහි කිරීම හරිම විදුරුයි. ඕනේ තෝගයක් ඉන්නකොට එක්කෙනෙක් නම කියලා කතා කරපුවාම ඒකත් එක්ක ප්‍රේමයක් සුහදකමක් සම්බන්ධයක් පටන් ගන්නවා. ඉතින් ඒක අපි පාවිච්චි කරලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න ඕන වෙලාවක Tamanට සැකයක් ආවනම් මහිත පාලනය කරගන්න බැරි නම් තමන්ගේ මූල කර්මස්ථානයේ නම කියලා මෙනෙහි කරනකොට ඒකත් එක්ක සම්බන්ධතාවය එනවා. මේ තමයි තිර සංඥාව මේ සතියට දෙන පදට්ටානේ පෙන්වන්නේ තිර සංඥා පදට්ටාන. නැවත නැවත මෙනෙහි කරනකොට ඒක අරමුණු කරන්න පුළුවන්. නමුත් ඒ අරමුණම දැන් අපි අරමුණු රාශියක් අතරේ ඒක අරමුණක් කොටු කරගත්තා. වෙන් කරගත්තා. ඒ වෙන් කරන්නේ මේ කාම ගුණයන් අපිව මත් කරන්නේ අරමුණු රස මාරු කිරීමෙන්. ඉරියව් මාරු කිරීම. මේ නිසා බුදු ජානක අපට කියන ඉරියව් එකක් තියාගන්න අරමුණු ගොහෝ ඒව ගන්නව වෙනුවට එක අරමුණකට දැමීමට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒකට කියනවා ඒකෝදි භාවය කියලා. ඕක තමයි සමාධිය කියලා කියන්නේ. ඔක තමයි සමතේ කියලා කියන්නේ. ඒ නිසා බොහෝ අරමුණු දුවන්න ගත්තොත් අපිට කිසි පාලනයක් නැහැ. ඒක තමයි කාම ලෝකේ කියන්නේ. ඒ තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ පෘ탁ඥය කියලා කියන්නේ. භාවනා කරන එක නබලනවා එක අරමුණක් එක්ක සම්බන්ධය පවත්ලා ඒ අරමුණේ කිඳාබයි. කිඳාබැහිමට අරමුණ දැපෙන දමා ගන්නේ නතු කරගන්නේ මත් කරගන්නේ ওই මෙනෙහි කිරීමෙන් තමයි. ඒ නිසා අපි සංඥාව පාවිච්චි කරනවා ඒ බොහෝ අරමුණු වලින් අපිට අවශ්‍ය අරමුණ වෙන් කර ගන්නවා. ඊට පස්සේ බලන්න ඒ අරමුණ නැවත නැවත මෙනෙහි කරනකොට ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් මෙනෙහි කරනකොට ගුරුවරයා කියනවා ඔහොම මෙනෙහි කර කර විතරක් බෑ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි දකින්නේ කියලා. ආස්වාසයේ අත්‍යන්ත ලක්ෂණ බලන්න. සටහන් බලන්න. ආකාර බලන්න. ඊට පස්සේ ප්‍රසවාසයේ සටහන් බලන්න ආකාර බලන්න මේක හරිම අමාරුයි එළියට ගන්න ඇඟෙන් ඇටයක් ගන්නවා. කොච්චර කල් භාවනා කරත් ඒ කෙනෙක් සාමාන්‍යයෙන් අර ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි කියන්න දන්නේ නැහැ කියන්න උත්සාහ කරන්නේත් නැහැ. ඒක පෙනෙන්නේ නැතිකමත්ද දන්නේත් නැහැ. පේනව ඇති. මේ කියමනේ වටිනාකම දන්නේ මේ සංඥා වශයෙන් දෙකට වෙන් කර ගැනීම ඕල් ගෙඩිය දෙකට බෙදලා මේ උල් පැත්ත මේ ඇස් පැත්ත කියලා වෙන් කරලා පෙන්න එකේ sannivedanayට තියෙන මේ සාක්ෂිය යෝගාචරෝ ඉතාම අඩුවෙන් තේරුම් ගන්න තියෙනවා. හොඳට දන්න කෙනා අරමුණක් කියන්නේ අරමුණේ අත්‍යන්ත ලකුණු නොකිය. ඒ අත්‍යන්ත ලකුණු වල තියෙනවා එකින් එක වෙන්ව හිට ගන්න ගතිය. ආස්වාසිය ප්‍රස්වාසිය වෙනස්. ප්‍රස්වාසිය ආස්වාසිය වෙනස්. ඒ වගේ දැන් ආස්වාස ප්‍රස්වාසිය පිම්බීම හැකිලිමෙන් වෙනස්. පිම්බීම හැකිලිම ඉඳගෙන ඉන්න අරමුණෙන් වෙනස්. ඇවිදින අරමුණෙන් වෙනස්. වම දකුණෙන් වෙනස්. අන්නේ එක එකේ අත්‍යන්ත ලක්ෂණ කියලා මේවට අච්ඡත්ත ලක්ෂණ කියලා. පච්ඡත්ත ලක්ෂණ කියලා කියනවා. පෞද්ගලික ලක්ෂණ කියනවා. සුවිශේෂ ලක්ෂණ කියලා කියනවා. ඉතින් භෞතික විද්‍යාවේ අපි ওই ටික තමයි කරන්නේ. එක එකට එක එකට අදාළ වෙන් වෙන් ලකුණු බලනවා. මෙන්න මේක හොඳම අභ්‍යාසයක්. කෙනෙක්ගේ අරමුණ වෙන එකකින් වෙන්කට හඳුනා ගැනීමට අනන්‍යතාවය ගන්නදී කියලා. මේක කරගෙන ඉන්නකොට ඕනෙම අරමුණක් අරගෙන ඒ අරමුණ හොඳට සංඥාව පිහිටුවාගෙන ඉන්නකොට අරමුණත් එක්ක හිත ලං වෙන්න ලං වෙන්න අර දෙකක් වශයෙන් තිබුණ ආස්වාද ප්‍රසවාසයේ ටික වෙලාවක් යනකොට දෙක සමාන වෙන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් දෙකටම පොදු ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා පෞද්ගල ලක්ෂණ යට යනවා. මෙන්න මේ විප්පිරියාතේ මෙන්න මේක තමයි යෝගාවචරයට කාලා එන්න බැරි තැන. එතෙන් තමයි යෝගාතර වැටෙන තැන. එයා හිතනවා දිගටම ආස්වාද ප්‍රසවාසයේ කැපිලා පේන්න ඕනේ කියලා. බුදුරජාණන් අපිට දීලා තියෙන අභ්‍යාසයක් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කට දැන ගැනීම සඳහා අපි සංඥා පිහිටීම කළොත් හරියට කරොත් බුදුහමරෝ කියන විදිහට කරොත් නොබෝ වෙලාවකින් ආස්වාද ප්‍රස්වාස දෙක අතර වෙනස නැති වෙන මට්ටමට යනවයි කියලා කියන්නේ ආස්වාස සහ ප්‍රස්වාස දෙකටම පොදු ලක්ෂණය වායෝ පොට්ටබ්බ ධාතුව පිම්බෙන හැකිලෙන ගතිය විතරක් ඉතුරු වෙලා අර්ගේ පෞද්ගලික ලක්ෂණ නැති නැති වෙනකොට ඒ යෝගාවචරය තවදුරටත් ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන්න අමෝරාවෙන් විතක්කේ දාන්න වෙනවා. දැන් මේ විතක්කේ හැදෙන වෙලාව. එයා දැනගෙන මේ භාවනා විදිරි ගමනක් ඉස්සල දෙක වෙන් වෙන් වශයෙන් තිබුණාට දැන් ඉන්නේ ඉන්නේ සම තත්ත්වයටපත් වෙන මං එහෙම සතිය ගැන සතිය ඉතිහාසය ගැන මතක තියෙනවනම් ඒකට යන්න ඇරියොත් සතිය කැඩෙන්නේ අර අරමුණ දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්වභාවය අන්තිමට ටික වෙලාවක් ගිහිල්ලා දෙකම නැතිලා යනවා ආශ්‍රව ප්‍රසාද දෙකම නැති වෙනවා. ඇත්තටම ආශ්‍රව ප්‍රසාද නැතුව මැරෙන්න එපයි. මැරෙන්නේ නැහැ. කවුද 100ක් භාවනා කරන දවස් 10 එක එක්කත් මැරෙන්නේ නැහැ. බොරු. මේ සංඥාව නැති වෙනවා. සංඥාව නැති වෙච්චාම අපේ හිත කියවන්නේ අරමුණ නැතුණයි කියලා. ඊට පස්සේ මොන චීනක් කන්නටි දාලා බැලුවත් අහුවෙන්නේ නැහැ. මෙන්න මේ සංඥාවේ තියෙන මේ පටන් ගන්නකොට අපි විහිං සංඥාව පටවලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා ඒකම නැවත නැවත භාවනා කර කර ඉන්නකොට මේ දෙක අතර සංඥාව ඔද්දල් වෙන්න ගන්නවා. දියාරු වෙන්න පටන් ගන්නවා. අන්නේ දියාරු වෙන වෙලාවේදී මේක සතියේ දෝෂයක්වත් මගේ පුද්ගලික දෝෂයක්වත් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කරපු දෙයක්. මේක න්‍යාය ධර්මයක්. බුද්ධ ලක්ෂණ පෞද්ගල ලක්ෂණ අයින් වෙලා බුද්ධ ලක්ෂණ මත වෙනවා දිග්ගටම භාවනා කරන ගියොත් ඒ යෝගාචරයට විතරක් ඒ අරමුණේ ක්ෂය වීම අරමුණේ වැයවීම අරමුණේ Nirodhaය පටිනිසග්ගේ දැක් ගන්න පුළුවන් අර මෙනෙහි කරගන්න බැරි මට්ටමට දෙක සම වෙනකොට බය වෙලා ආයෙ මෙනෙහි කරන්න ගියොත් ආයෙ හයියෙන් හුස්ම ගන්න ගියොත් එහෙම නැත්නම් අමෝර කරන්න ගියොත් එයා හැමදාම හොදෝද මඩේ දානවා. අරමුණ සිවුම් වේගන යනකොට ආය හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් නැගිටලා යනවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා. මේ හතරම පන්නන්න ඕනේ. මේ සංඥාව තියලා අඳුර ගත්තට ටික වේලාවක් යනකොට මේ සංඥාව ඒකට තියාගන්න බැරි විදියට අරමුණ විපරිණාමයටපත් වෙනවා. ඒ තිබිච්ච දීපු නමට ගැළපෙන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. අන්නේ මේ වෙනස අපේ හිත කැමැති නෑ දකින්න. මොකද අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ. බුදුජානහන්සේ සඳහන් කරනවා ගාවිමා කීරං කීරම් මා දදී දදී මා සප්පි සප්පි මා නවනීතං නවනීත සම්මා සප්පි මණ්ඩෝ කියලා එළදෙනගෙන් ගත්තට පස්සේ ඒකට අපි කිරි කියනවා මේ කිරි මොහොන් දැම්මට පස්සේ ඒකට කිරි කියන්නේ නැහැ. දී කිරි කියලා කියනවා. ඊට පස්සේ ඒකෙන් වෙඬු ගන්නවා. ගිතෙල් ගන්නවා. සපි මණ්ඩ ගන්නවා. එකකටවත් ඉසලනම ගන්නෑ. එකින් එකට ගෙන්නම මාරු වෙනවා. අපි කියනවා ගතට නමයි ගත මරු නම වෙන නමකී පොත්තට නමකී පොත්තේ තුඹුලට නමකී ඇටේට නමකී ඇටේ තැඹුව විතර වෙන නමකී කියලා ඔය නම් වනම් මාරු වෙනවා අපි නිතර පාවිච්චි කරන වීගහේ ඉතින් කමතර ගිහිල්ලා වී පින්නලිවල මේකට හාල් කිව්වොත් උගුණු ගෙන් ගහනවා උට. මොකද කමත් භාෂාව දන්නේ නැහැ ඌ. ඒ තැනට හරියට කියන්න ඕනේ. ඒ නම හරියට සුවිශේෂ වෙනකොට පොඩි දෙයක් බාටපත් වෙච්ච ගමන් ඒ නම වෙනස් වෙනවා. මෙන්න මේ සෙල්ලම මේ අපි බලාන ඉන්න දේ ඒ නමට තරම් නොවන ඒ නමට ගැළපෙන්නේ නැති විදිහට වෙනස් වෙනවයි කියන එක දරන්න බැරි එක තමයි නිත්‍ය සංඥාව කියන්නේ. අපි අර දැකපු එක ඒ විදිහටම තියෙන්න ඕනෑ කියලා ආස්වාද ප්‍රසවාස අහුනොත් ඒක මරණ කම්ම එහෙම තියෙන්න ඕනෑ කියලා තමයි බලන්නේ. පොඩ්ඩ වෙනස් වෙච්ච ගමන් අපි හිත නරක කරගන්න. හිත නින්දට වැටෙනවා. නැත්නම් හයියුන් උස්ම ගන්නවා. නැත්නම් දැක ගන්නවා. මේ සංඥා විපල්ලාසය දන්නවනම් තේරෙන්න පටන් අරගනි මේ හුද්දට නාස්පුඩු පුරවාගෙන ගිය හුස්ම හරියටම සංඥාව තියලා හරියට මේක තියා බලනකොට ටික වෙලා ගන්න නොදනියනවා නොදනී ගියාට හුස්ම නැතිවීමක් වෙලා නැහැ හුස්ම නැති වුණා නම් සෑහෙන ඔක්සිජන් සිලින්ඩර් ගන්නක් මෙහෙට ගේන්න වෙනවා දොස්තරලා ඉන්න වෙනවා ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න මුක්කක් දෙන්නේ නැහැ සාමාන්‍ය ඉඳගෙන ඉන්නකොට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු ඒක වෙනම කතාවක්. නමුත් මේ නොදැනෙන මට්ටමට යනවයි කියලා කියන්නේ අපේ මේ ක්‍රියාව සංඥා කරන්න පුළුවන් මට්ටමින් පල්ලෙහාට යනවා. ගියාට පස්සේ අපි කියවනේ සිද්ධිය නැති උනායි කියලා. අපි කියනවා නැත්තම් මේ ඉර පායනකොට තරු මැකෙනවා. අපි තරු නැති උනායි කියනවා. නෑ තරු නැති වෙන්නේ නෑ. දරුවන ආභා ඕභාසී නැති වෙන විතරයි. මොකද දරුවව බලන්න අන්ධකාරය තියෙනවා. අන්ධකාරය යම් මට්ටමට අඩු වෙනකොට දරුව නැති වෙනවා. ඉතින් දවල්ටත් දරු පේනවා කියනවා හත් දවසක් මොකුණ වෙනකොල කෑවොත්. ඊව කිව්වම කෙනා පිස්සු කියලා. අපි හිතන්නේ මේ ඉරපාය වට පස්සේ දරු නැති වෙනවා කියලා. නෑ එහෙම එකක් නෑ අපිට බලන්න පුළුවන් ද කියලා දවල්ට දරු බලන්න. ඔය කොච්චර උවමනායි කියලා බැලුවත් බලන්න සිකුරුතරෝ විතරක් බලතැයි ඕන නම්. ගත්තොත් ඒකත් හොඳටම බලන කෙනා. ඒ වගේ මේ සංඥාවේ තියෙන මේ විපිරියාස කඩකන සංඥා විපල්ලාස කියලා. ඒවට සංඥා විපිරියාස කියන වචන තමයි අපි අරගෙන තියෙන්නේ. මෙන්න මේ පාඩම ඔය කියන විදිහට අරමුණකට හිත දාලා කොයි එක හරි කවන්නේ. ඕකට මේ ආනාපාන විදිහට පිම්බි මැක්ලින් විදිහට මොකක්වත් නැහැ. නිතර අල්ලන්න පුළුවන්, නිතර ඇසුරු කරන්න පුළුවන් අරමුණක් අරගන්න. අරගෙන ඒක දිහාම ඉස්සලා නම් කර කර බලන්න. බලන්න මේ විපරිණාමයට වෙන්නේ නැහැටි. මේ විපරිණාමයට විරුද්ධ වෙන්න එපා. ඒක තමයි අපිට බුදුරජාණන් පෙන්වන්නේ පළවෙනිම අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ හුත්වා අභවතා විපරිණාමතා අනඤ්‍යතා මේ වෙනස් වෙන ගතිය මේ භාවනා කරන යෝගාවචරයා මේ සංඥාවේ නිත්‍ය සංඥා කොච්චර බැඳිලා ඉන්නවද කියනවනම් තමයි බලබලා ඉන්න අරමුණ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් කමටහන් සුද්ධ කරන්න අහන. ඇයි මෙහෙම වුනේ? පත් මුළු පතුල තියලා අවිදුපේ කරනට එක වෙලාවකට විලුඹෙන් කකුල තිබ්බොත් අහනවා ඒ මොකද? එන මුළු විසුබෙන් ඇවිදිපෙකන කකුල තිබ්බොත් ඒ මොකද කියලා අහන මොකද එයා කැමති නෑ. තමන් අර එක විදියකට දැකපු දේ වෙනස් විදියකට දකින්න කැමති නෑ. ඒ තරම්ම අපි ගතානුගතිකයි. මේකට බුදුරජාණන් වහන්සේ දාලා තියෙන චෝදනාව තමයි නිත්‍ය සංඥාවෙන් අපි ගත කරන්නේ. එහෙම නැත්නම් පවුලක් ගන්න බෑ. එහෙම නැත්නම් ඩෙන්ටි කාඩ් එකක් තියාගන්න බෑනේ. එහෙනම් බැංකු ගිණුවක් තියාගන්න බෑනේ. මොකද ඒකේ නිත්‍ය කරලා නැතිනේ. දැන් මං මගේ ෆොටෝ ගත්තේ මම හිතන අවුරුදු 16 දී විතර ඇති. දැන් ඒක දිහා බැලුවොත් එහෙම chimpanzeeෙක් සම්පූර්ණ වෙනස් රූපයක්. පැවිදි වෙච්ච ගමම්ම හදිසිය ගිහිල්ලා කිරිදැට කියලා ෆොටෝ එකක්. දැන් ඒක හංගගෙන තියනවා පෙන්වන්න ලැජ්ජයි. දැන් සිවුරු අඳිනකොට හැඩ දාලා වැඩ දාලා නේ අඳින්නේ ඒ දවස්වල සිවුරු අඳ ගන්න දන්නෙත් නැහැ. ගිහිල්ලා කොරකෙක් වගේ ෆොටෝ එකට ඉඳලා තියෙනවා. ඒ ෆොටෝ එක දැන් අදාළ නැහැ. උනට කවුරුට ඇහුවොත් අරක තමයි පෙන්වන්නේ. බුද්ධ සාසන මතයන්සර ගිහිල්ලා ඕක තමයි පෙන්වන්නේ. කුඹාර ගන්නවා. ඉතින් ත්‍රාත්වාදී කිරුවේ මොකද්ද? අය પાස්පෝර්ට් එකේ ෆොටෝ එක ගාලා වෙන කොට කලවන ඉවරයි. પાස්පෝර්ට් එක එයාපෝට් එක මොන කරන්නේ? මේ දැන් ඉලෙක්ට්‍රොනික ෆොටෝ එකේ තියෙන්නේ. ඉතින් මේ සෙල්ලම දන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ලෝකයා දිග්ගටම මේ අපි කන කෑම මේ ටොං ගාන දන්නේ නැතුව රාත්තල් ගාන දතුව කන කෑම කන්නේ මේ නිත්‍ය සංඥාව ඉන්න නිසා. එන්නේ නිත්‍ය සංඥාව තව ඇතුළට යනකොට තේරෙනවා අපිට සංඥාවක් හිටියානම් අපි මොන හරි දෙයක් විශේෂයි කියලා විචිත්‍රයි කියලා හිත තියාගත්තා නම් මේ අවිද්‍යාවට අදාළ දේවල් විතරයි හිතේ හිටින්නේ ව්‍යාපාදයට අදාළ දේවල් විතරයි හිතේ හිටින්නේ විහිංසාවට අදාළ දේවල් විතරයි හිතේ හිටින්නේ අවිද්‍යාවට ව්‍යාපාදයට විහිංසාවට නැති දේවල් එනකොට අපිට කම්මැලි වෙනවා නීරස වෙනවා මතක නැති වෙනවා නිසා යමක් හිතේ හිටියනම් මතකේ කෙලස් කියලා හිතාගන්න. ගලියේ කෙටු වගේ මතක හිටිනවා. ඒකද ඔය කොණ්ඩායම් තුනට වැටෙනවා. අවිද්‍යාවට වැටෙනවා, විහිංසාවට වැටෙනවා, ව්‍යාපාදයට වැටෙනවා. ඒ නිසා ඊට අදාළ නැති දේවල් අපි අදුක්කම සුඛ නැත්නම් හොඳත් නැති නරකත් නැති වටින නැති දේවල් කියලා අපේ මනසෙන් පුදුමාකාර තෝගයක් හැලෙනවා. අපි වෙත පැමිණෙනත් මුලිච්ච වුණත් ඒ දේවල් අපිට අදාළ වෙන්නේ ඒක අවිද්‍යාවට සම්බන්ධ වෙන දැඩි ලෝභයට අදාළ කරන දෙයක් මේ දේ මං කොහොම හරි කරලා ගන්න ඕන කියලා හිතනොත් ඒකේ විස්තර සහිතව මතකයක් හිතේ හිටිනවා එතෙන් අරු මරු මරණ්‍යං කඤ්ඤං මරණ්‍යං කියලා හිතනනම් ඒක හොඳට මතකයි හිටිනවා එහෙනම් හිංසාවක් කරන්න ඕන නම් මොනවාරි න්‍යාය පත්‍රයක් අනුව ඒ වැඩේ දෙයි ලස්සනට හීනෙන් හරි කරයි. ඒ තුනට නෑනේ මතක හිටින්නේ නෑ. ඒ නිසා බර ගාණක් කියනවා මේ වැදගත් දේවල් අපිට මතක නැති වෙනවා කියලා මොනක්වත් ඕන ඕන කරන හොත්තට තිත්තගුණ හර දෙකකින් බණින්න බයන්න වචනේ පාත මතක හිටිනවා සූත්‍රයක් කියවන්න බලන්න පාලියෙන් පැයට පැයකට අනේ මොනවත් මතක නැහැ නැගිටිනකොට නිදි. හොන්තු කුඩු හරප දෙකක් කියන්න බෑ නැත්තම් මොනවා හරි ඒ වගේ මොකුත් නැහැ. කට උල් කරපු හැටි, ඇඟිලි දික් කරපු හැටි කියපු වචන, ඉස්සල්ලා කියපු වචනේ, පස්සේ කියපු වචනේ টොප් එකට. මොකද මේක ව්‍යාපාදයට හොඳට වදිනවා. ඒක නිසා අපි ළඟ තියෙන හරියක් මල්ලේ තියෙන්නේ ওই කාරණා තුනට අදාළ දේවල්. අවිද්‍යාවට අදාළ දේවල් දැඩි ලෝභේ. මේ මුළු ඔක්කොම මං කරන්නේ මෙන්න අහවල් දේ ලබා ගන්න. අපි පුංචි කාලේ අපිට කියනවා රුපියල් ලක්ෂයක් ලැබුණොත් රචනයක් ලියපන් කියලා ඉතින් ලියනවා. පෙළක්සෙල් ලැබුණා මම මේ මේ දේවල් ලියන. ඉතින් ලකුණු දෙනවා. උද්දට හිනමවන්න පුළුවන් කාට හොඳට ලකුණු දෙනවා. ඒ වගේම ව්‍යාපාදී ඒ හීනෙමුත් මතක් වෙනවා අපිට ගහපු බැනපුවා කරදර කරපුවා හිංස කරන්න හිතවුවා නම් අපි කොයි වෙලාවක හරි ඒක නිසා සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා යම් වෙලාවක සංඥා තිබ්බනම් අපේ සලකුණ තිබ්බනම් නැත්නම් සලකුණක් කරන අඳුනගත්තා නම් අවිජ්ජාව ඒ කියන්නේ දැඩි ලෝභය ඒක උන්වහන්සේ අපිට මතක් කරලා තියෙනවා මේක අකුසල් වඩන කුසල් නැසන සංඥාවක් සේවනය නොකළ යුතුයි යම් සංඥාවක් තිබෙන වෙලාවට හෝ තබපු සංඥාවක් නැබක් අඳුර ගන්න වෙලාවේ ඒකට බලපාලා තියෙන ව්‍යාපාද නම් තරහක් නම් ඒ තරහ සහිත සංඥාව අකුසල් වඩනවා කුසල් නැසනවා. හිංස කරන අදහසකින් කාට හරි හිංස කරන අදහසකින් හිතට යමක් වැටුණා නම් බරු වැටුණා වගේ හොඳට හිතේ පටල වෙනවා. ඒක සංඥානු අඳුර ගන්නත් පුළුවන්කට සංඥාත වෙවීමත් ඉක්මන් වෙනවා. ඒ නිසා හිංසක බව. හොඳට මතක හිටිනවා ඒක සංඥා මට්ටමේදීම අඳුනගත්තොත් මේ අභිජ්ජාව මේ ව්‍යාපාද මේ හිතක බව කියලා අන්න ඒ දේ කෙලස් වඩන අකුසල් වඩන කුසල් අඩු කරන දෙයක් බවට බවට තීරුම් අරගෙන යම් හේයකින් අභිජ්ජාව නොවඩන ව්‍යාපාදේ නොවඩන විහිංසාව නොවඩන සංඥා ඇති කරන්න කියනවා ඒ සංඥා තමයි අපිට මතක නැති වෙන දේවල් නීරසයි කියලා කියන්නේ. භවන කොට කම්මැලි කියලා කියන්නේ. එපා වෙනවයි කියලා කියන්නේ. අසරණයි කියලා කියන්නේ. සැකසහිතයි කියලා කියන්නේ ඔක්කොම ඔන්න ඔය කියන අවිද්‍යාවට ව්‍යාපාදයට විහෙසාවට විහෙන්සාවට අයිති නැති දේවල් අපිට මතක තියාගන්නත් බෑ අහුල ගන්න දන්නෙත් නෑ ඒව ගැන අදහසක් එන්නේ ඉතින් ඒක නිසා අපේ මේ යම් අපි කියන මේ වේගයක් ඇවිල්ලා තියෙනවා කියලා හිතමු අපිට ජීවත් වෙන්න හෝ කැපිපේන්න හෝ මොනවා හරි කරන්න. ඒ හැම වේගයක්ම ඉන්නේ ওই කාරණා තුලින් තමයි. අවිද්‍යාව හරහා, විහිංසා ව්‍යාපාදේ හරහා, විහිංසාව හරහා. ඒ නිසා මේ තුනටම කියන්න පුළුවන් ප්‍රතික්‍රියා කියලා. අපි හැම නිර්මාණ ශිල්පයක්ම කරන්නේ ප්‍රතික්‍රියාවක් නිසා. අප හැම අලුත් නව දේවල් හොයන්න යන්නේ ඔන්න ඒ තුන හරහා. ඒක නිසා ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා මතක් කරා මොන විදියකින් හරි ප්‍රතික්‍රියාවක් නම් ඒක අජුවයි. ඒක අකුසල්. ඒක මාරපාක්ෂිකයි. ප්‍රතික්‍රියාව මනුෂයා විසින් තමන්ගම බෙල්ල කා ගන්න වැඩක්. ඒ නිසා ප්‍රතික්‍රියාවක් එනකොට මෙතෙක් කල් ඒකත් එක තමයි අපි ජීවත් වුනේ. නමුත් ප්‍රතික්‍රියාව එනකොට අඳුර ගන්න පුළුවන් ගතියක් ගන්න නම් මේ සංඥාවක තියෙන ඒ නොමිලේ කරලා දෙන සීවේ ගොඩ පෙරක දෝරකම දැනගන්න ඕනේ. ඒක නිසා සංඥාවක් මතු වෙනකොට මේමක් අපි හඳුනන්නේ සංඥා බුදුඥානකේ සඳහන් කරනවා මේ ලෝකේ කිසිම වස්තුවක් නැහැ කියලා සංඥාවෙන් කෙලසිලා නැති ඕන දෙයකට නමක් දාපු ගමන් ඒක යා ගන්න දෙයක් නැහැ ඒක අසුචි වෙලා ඉවරයි ඒකේ තියෙන නැවුම් ගතිය නැහැ මොකකට හරි නමක් දාපු ගමන් ඒක ඉවරයි නිවනට ඒ නිසා අපිට ওই නංවනම් දැම්මට ඒක අල්ලන්න බෑ. ඒක නිසා කොයි වෙලාවක හරි භාවනාදී දන්නේ නැති ප්‍රදේශයකට ගියා නම් නිවනට කිට්ටු කරලා කියලා හිතාගන්න. දන්න ශේෂ්ත්‍රයේ හැසිරෙන තාක් සංඥාවෙන් කෙලසිලා තියෙනවා. භාවනාදී අපි යනවා සමාලාට ඒ වගේ අරමුණ නොදැනෙන. එහෙම නැත්නම් කාටවත් කියන්න බැරි. එහෙම නැත්නම් අසත්‍යටි තමසියුන් තත්ත්වවලට යනවා. අන්න එතනදී අපේ මේ තර්ක මනස එහෙම නැත්නම් අපේ තියෙන මේ කෙලෙස් මනස වහාම ආපස්සට එනවා විකී වේගය වගේ දෙගුණකින් පිටිපස්සට එනවා ඇවිල්ලා දන්නේ අකා හොඳයි නොදන්නේ අකාට කියලා දන්නේ අකා ඇසුරු කරන්න හදන එක තමයි අපි කරන්නේ ඉතින් ඒක නිසා එතනදී ක්‍රියාත්මක කරන මේ යන්ත්‍රය එනතන් අපේ කර්ම ශක්තිය වැඩ කරන හැටි එහෙම නැත්නම් මේ සංසාර රෝගේ වැඩ කරන හැටි එහෙම මේ පෘථග්ජනකම වැඩ කරන හැටි හරි බලන්ට ලස්සන සෙල්ලමක් තියෙනවා ඒකට පුංචි ක්‍රීඩා විනෝදාංශ වගේක් තියෙනවා. මොකක් හරි හට ගන්න තැන දැක්කනම් ඒක අවිද්‍යාව ව්‍යාපාද වේසාය සහිතයි. මොකක් හරි ගෙවෙන තැන දැක්කනම් එතන අවිද්‍යාවක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, විහිංසාවක් නැහැ. ඒක නිසා සංස්කාරයක් කියනකොට සකස් කරන දේක උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා තමයි බුදුරජාණන්තේ දේශනා කරේ. ඔක අටුවා යුගයට එනකොට උප්පාද ටිටි බග්ග කියලා උප්පාදෝ පඤ්ඤායති කියනක උප්පාද කියලා කියනවා. වයෝ කියන එක භංග කියනවා. තිතස් අඤ්ඤතත්තම් කියන එක ටිටි කියන පැත්තට ගෙනල්ලා අටුවාව ස්ථාවර කරලා පෙන්වනවා අපට. තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායිති කියලා බුදුරජාණන් කියන්නේ මේ තිතිය කියලාඹ බලන එකත් පෙරලිමින් තියෙනවා කියලා බුදුහාමුදුරු කියනකොට අටුවාව කියනවා ඒක ස්ථාවරයි කියලා. මේ චිත්තක්ෂණ තුනේ මැද කෑල්ල ස්ථාවරයි කියලා කියනවා. ඉතින් අපි අටුවාව මේ අපි බුදුරජාණන් සෙපෙන්න මේ අනිත්‍යතාවයේදී නිත්‍ය සංඥාවට පොඩි ඉඩක් තියලා මේ බුද්ධ ආගම තහවුරු කරන්න හදනවා. ඉතින් සා බුද්ධ ආගමද කියන්නේ එකනට සංඥාවේ නිත්‍ය සංඥාවට තමයි වැටෙන්නේ. විපල්ලාසකර තමයි වැටෙන්නේ. එයාට හරි අමාරුයි මේ බලන අරමුණත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේදී හටගන්මක් තියෙනවා. ගෙවීමක් තියෙන අතරමැදත් සන්තතියක් තියෙන. පෙරලියක්, ගොජයක් තියෙන. අන්නේ ගොජේ බලනවා මිසක් ඒකේ නිත්‍ය ගතියක් සුඛ ගතියක් සුභ ගතියක් ආත්ම ගතියක් බැලීම විපල්ලාස කියලා කියනවා. ඒක නිසා කවදා හෝ යෝගාවචරයා මේ සංඥා පිළිබඳ දේශනා බොහොම ගැඹුරුයි. ඒක මේ ආධුනිකයෝට කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒකෙන් පොත් බැලුවට ඕක හරියන්නේත් නැහැ. වෙන පිංකම් කරාට මේකට හරියන්නේත් නැහැ. ඒ වගේම කොච්චර දක්ෂ නියහගත්තත් හරියන්නේ නැහැ. නමුත් උපමාන වශයෙන් අරගෙන අපි භාවනා කරනකොට ආස්වාසේ ඉවර වෙන තැන බලන්න. ප්‍රස්වාසය ඉවර වෙන තැන බලන්න. පය ඔසවනකොට වම තබනකොට දකුණ එසවෙන හැටි බලන්න. දකුණ ඔසොත් තබනකොට පය එසේ මම එසේ වෙන හැටි බලන්න. මේ දෙකක් හැම වෙලාවෙම එක වෙලා සිද්ධ වෙනවා. එකක් නැති වෙනකොට එකක් මතුවේ. හඳ පායනකොට ඉර බහිනකොට හඳ පායන. ඉර බහිනකොට තරු වෙනවා. ඉර නැගිනකොට තරු නැති වෙනවා. මේ වෙලාවේදී නැති වෙන දේ පිළිබඳව බැලීම අපට උගන්ලා තියෙන අභාග්‍ය සම්බන්ධ දෙයක් අවමංගල්‍යයක් නැද්දකින් නොපතන් නොදොමකින් කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම හට ගන්න පැත්ත තමයි දිගටම පවත්වාගෙන යන්නේ. ඒ බුදුරජාණන්තේ ඒකට කියනවා හට ගන්න තාක් හටගන්නේ දුක නම් මොකටද මේ සාදර වෙලා තියෙන්නේ කියලා. ලෝකේ හට ගන්න තා කට ගන්න දුක නම් මොකටද අපි සාදර වෙලා තියෙන්නේ දුකටමයි සාදර වෙලා තියෙන්නේ නිසා කවදා හෝ භාවනා කරන්නත් ඕනේ භාවනා කරලා අපි දෘෂ්ටියක් හදාගත්තොත් යෝනිසුමනසිකාරයක් මේ අරමුණු අපි ගත්ත ප්‍රධාන අරමුණ වෙන්න පුළුවන්. එහෙනම් ඒකට කරදර කරන්න දෙන සද්ද වේදනා හිතවිලි වෙන්න පුළුවන්. ඒක එන නැම්ම බැලුවොත් අපිට පිටරට විශේෂඥයෝ ගෙන්නන්න වෙනවා මේකට මොකද කරන්න කියලා. යන නැම්ම පොඩ්ඩක් බලන්න. කපුරු පිච්ච වගේ තිබුණ තැන ලකුණක් නැතුව නැතිලා යනවා. නමුත් මේ බැලීමට අපි ළඟ තියෙනවා ඒ කාලකන්ණි ගතියක්. ඒක නොකලිය නොකර යුත්තක් කියලා. මොකද හට ගැනීම බලන්න තමයි අපිට අම්මලා තාත්තලාත් උගන්වන්නේ හැම තැනම උගන්වන්නේ. ඉතින් ඒ ගෙවෙන තැන බලන්න පටන් අරගත්තොත් පේන්න පුළුවන් පොදු ආරක්ෂකකාරී පියවරක් තමයි නැති වෙන තැන බලනවා අරමුණක ගෙවන් වීම ක්ෂය වීම වැය වීම බලනවා නම් කවදාකවත් ඒකට විසම ලෝභයක් හටගන්නේ මේ ගෙවීමෙන් පවතින දෙයට විසම ලෝභයක් හටගන්නේ ගෙවීමෙන් පවතින දෙයට ව්‍යාපාදයක් කරන්න බෑ ගෙවීමෙන් පවතින දෙයට හිංස කරන්න ඕනේ ඒක නිසා භාවනාවේදී ඒ සංඥාව ගෙවෙන තැනට එනකොට යෝගාවචරය කලබල වෙන හැටි බැලුවොත් එහෙම නැත්නම් නොදන්න ශේෂ්ඨයකට යනකොට යෝගාචර කලබල ස්වරූපේ බැලුවොත් එහෙම ඒ යෝගාචර හොඳටම දියුණු ලක්ෂණ පෙන්වනකොට තමයි මේ කලබලේ ඉන්නේ. හොඳටම වෙනද නොගිය පැත්තකට යන්න හදනකොට තමයි මේ සංඥා ගෙවෙන්න පටන් අරගන්නේ. ඉතින් යෝගාවචරයට ඉස්සරහමුත් අරසාව දෙන්න ඕනේ, පස්සෙමුත් අරසාව දෙන්න ඕනේ. පුළුවන් තරම් ආප්තෝපදේශ කියලා දීලා කියන්න ඕනේ මේ උඹට අයිති නැති වුණත් ওই භාවනාව දියුණු වෙනවා. ওই තර්ක මනස දාලා ඔකට අකුල් හෙලන්න එපා. වෙන දේ වෙන හැටියට කියන්න. කියන්නෙත් නෑ කියන්නෙත් තමන්ගේ අගයන් ආඩම්බරයෙන් වල හැටියට තමයි. ඒ නිසා අහගෙන ඉන්න කෙනාට පැහැදිලි චිත්‍රයක් පවා ගන්න බෑ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී මේ සංඥා වල තියෙන මේ සේවිතබ්බා සේවිතබ්බවලදී යෝගාවචරයට යෝගාවචරයේ රුචි අරුචිකම් වලට අත දාලා අඩියෙන් අත දාලා සකස් කරලා දෙන්න පුළුවන් ඇති දේ ඇති හැටියට විස්තර කරන්න පුළුවන්. නමුත් අපි ලද්ද බටම පුරුදු කරලා තියෙන්නේ අසුබ දේ සුබ විදියට දකින්න දුක් දේ සැප විදියට දකින්න අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දකින්න අනාත්ම දේ ආත්ම වශයෙන් දකින්න. ඉතින් ඒක අහලා තියෙන්න ඕනේ. මේ හතරක් විපල්ලාස නිසා තමයි අපිට මේ පෘ탁ජන කියන නම්බුනාම ලැබිලා තියෙන්නේ. විපල්ලාස හතරක් තියෙනවා. අනිත්‍ය දේ නිට්ටය කරන්න හදනවා. අසුභ දේ සුභ කරන්න හදනවා. දුක් දෙන දේ සුභ සුඛ දෙන කරගන්න හදනවා. අනාත්ම දේ ආත්ම කරන්න හදනවා. ඕනෙම අපි අල්ලගෙන ගැහින ඕනෙම මාතෘකාවක් කරන් බලන්න ඒ ඔක්කොගම හතරම තියේදී අපි කොහොම හරි එක නිට්ටය සුඛ සුභ ආත්ම කරන්න හදනවා. අපිට මේ නිට්ටය සුඛ සුභ ආත්ම කරලා දෙන කට්ටිය මිත්‍රයෝ කියලා හිතනවා. ඒ කට්ටිය අපේ සුභ සිද්ධිය සලකන කට්ටිය කියලා හිතනවා. ඉතින් අපි නිකන් කිහිල්ල කතා කරන තමන්ම කිචි කවාගෙන hina වෙන hina විල්ලක් hina වෙගෙන ජීවත් වෙනවා. නමුත් අවසානයේ කරනකොට මොකද වෙන්නේ? අනිත්‍ය අනිත්‍යමයි දුක දුකමයි අසුභය අසුභමයි අනාත්ම අනාත්මමයි. ඉතිගාර මැරෙන්න ඉස්සරලා මේ ආර්ය පරිේශන මට්ටමින් අබ්බෝ සුඛයි කියපු දේ සුභයි කියපු දේ ආත්මයි කියපු දේ නිට්ටයයි කියපු දේ දිහා බලන්න බුදුරජාණන් කියපු දේ හන්සේ පෙන්වන්නේ මේ සංඥාව මිරිඟුවක් වගේ කියලා කියනවා ඒ මිරිඟුව තවල් මද්දහනේ වැලි කාන්තාරයක් නැත්නම් තාරපාරක් උනත් කමන්නේ. අවුව වැටුණාට පස්සේ පේනවා රැලි ගහන වතුරක් වගේ. ඉතින් මොවා දුවනවලු ඒ මිරිඟුව දකින්න. ඉතින් දුවන්නේ තාම තද වතුර ආසාව. අර කැකෑරෙන හුළඟ වාතය ඇති කරන මායාව වතුරක් වගේ. නමුත් දුවල දුවල දුවල අන්තිමට වෙන්නේ මොකද්ද? අර ඇඟේ තියෙන දාඩිය ටිකක් පිට වෙලා වෙන දාගෙන වැටලා මැරෙනවා. ඒත් අඩු ගානේ මොහාට දැනගන්න බැරිලු ඌ දුවන්න දුවන්න මිනිගුවක් දුවනයි කියලා. බිරිඟුව සහ Taman අතර තියෙන දුරපරතරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒකත් එන්න එන්න දුවන. හරියට මොහොතට ගිහිල්ලා මේ සිටි ජයල්ලන්න හදනවා වගේ. කොච්චර දිව්වත් ඒක හැතැම් පහක් ඈතින් තියෙන්නේ. බණ්ඩ බණ්ඩි කෑතට යනවා. මෙන්න මෙවැනි ලෝකයක තමයි අපිට මේ දුප්පතුන් නැති ලෝකයක් මවලා දීලා හිටගෙන දිවි ලෝකේ මවලා දෙන්නම් කියන කතන්දර කතා කරාට බුදුරජාණන් වහන්සේ ඔක්කොම පටහැරලා පෙන්නනවා. උඹලේ හදාන තියෙන හීනේ අනිත්‍ය දේක නিত্য සංඥාවෙන් එතන සුඛ දේක මේ අසුබ දේක සුභ සංඥාවෙන් දුක් දෙන දේක සුඛ සංඥාවෙන් එතන අනාත්ම දේක ආත්ම සංඥාවෙන් කියලා නිසා බුදු ජානනාංශයට නොක්මනා බැනුවෙන් බයි. මේ නිමේරංජක් කාණ්ඩෙත් තියෙනවා. කීප තැනකම තියෙනවා බුදු ජානන්ට අරසරසෝ අජිකුච්චෝ උච්ඡේදවාදී අකිරියවාදී කිසිම ලෝකේ රසක් අඳුරන්නේ නැති මුස්පේන්තු දෘෂ්ටියක් ඇති කරපෙන්නයි කියලා බුදුරජාණන්සේ බයිනෝ. ඒ වගේම උච්ඡේදවාදී මේ බිඳියාමක් ගැන කතා කරන්නේ. හටගන්මක් ගැන කතා කරන්නේ. අකිරියවාදෝ මොනවා කරුවත් කෙලස් කියලා මිනිස්සු අතපිටත් තියන් නිකන් හිටන්නපත් කරනවා කියලා. අපගබ්බෝ කියලා වචනකුත් තියෙනවා. කියන්නේ ගබ්සා කරනවා වගේ එකක් කරනවා බුදුහාමුදුරුවෝ. බෝ කරන පැත්තට යන්නේ නැහැ. බුදුහන්සේ සඳහන් කරලා තියෙනවා ඒකට කිට්ටුවෙන් අන එකක් කිව්වා කියන්නත් හොඳ නැහැ මේවයිදී. ඉතින් මම කියපුවා නෙවෙයිනේ බුදුහාමර කියපේවා කියනවා. යම් කිසි කෙනෙක් මේ ලෝක වර්ධනය ගැන හිතනවා නම් මේ ලෝක වඩෝ කියලා කියන්නේ අපි මේ ආර්ථික දේශපාලන සමාජික වර්ධනය කියලා එකක් තියෙනවා දැන් යටිතල පහසුකම් ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා. මේ ලෝකේ වර්ධනය කරනවා නම් ලෝක වර්ධනය කියලා ඌ අන්තිමට වවන්නේ සුසාන භූමි විතරයි කිය. මොකක්වත් දෙන්නේ නැහැ මානවගේ තියෙන මායේ දැනුමේ කිසි වර්ධනයක් වෙන්නේ ඒ වෙනුවට මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක දේ දුක වශයෙන් අසුභ දේ අසුභ වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් ගැන කතා කරන්න යන්න පුළුවන් ද කියලා අහනවා ජන විඥානි සෙනඟක් විතරක් අමාරුයි ඒක නිසා නීරුතුමා කිව්වා මේ බුද්ධ ආගම පොදුවේ කාටත් ඔක්කොටම කරන්න පුළුවන්ද කියලා නම් මට සාධාරණ සැකයක් තියෙනවා රාජ්‍ය නායකයා වශයෙන්. හැබැයි මට එකක් කියද ඒ කෙරුවොත් තනියම හරියනවා නෑ කියලා කියයි. කාටවත් කියන්න බෑ. මොකද කවුරුත් අහන්න කැමති නෑ කාටවත් ඕන කරලා තියෙන්නේ ඒ කනපිනවන සංගීතයක් තමයි. මේ මොනවා හරි බයිලාවක් මොනවා හරි සතුටු වෙන එකක්. නමුත් මේ සංඥා පැත්තෙන් බලනකොට සතුටු වෙන්න නම් අභිජ්ජාව පෙන්වන සංඥාව පෙන්වන. මේ දැඩි ලෝභයක් ඇති කරන එක. ඔය පාරායන හිටවල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් පොඩ්ඩක් කියවලා බලන්නකෝ. සාමාන්‍ය ලෝභයක් පෙන්වන්නේ නැහැ ඒ වගේ. හොඳ දැඩි ලෝභයක් පෙන්වනවා. එතන විහිංසාවක් තියෙනවා. මේ પરම්පරාව බලන ඊගාව પરම්පරාවේ කෝක උගුරු දණ්ඩ කාපා. එහෙමනම් දෙනවා සැලසුම් කරලා ගන්න. දැන් නෙවෙයි ඊගාව પરම්පරාවේ ගහනවා කියව ගන්න. එහෙම නැත්නම් හිංසාව. සූරකයන්. පරිසරයේ සූරකයන් සූරකන ගස්වල සූරකන තමන්ගේ තමන්ගේම මේ සහෝදර ජනතාව සූරකන එයා හිතන්නේ ඒක එයා හිතන්නේ නැහැ ඌට බැරි නිසා ඕනි කයින්න මට පුළුවන් සමන් සූරකනවා මේ තුනෙන් පිට මොනවද තියෙන බෑන අපි උනන්දු කරවන්න පුළුවන් දෙයක් උනන්දු කරනවා ওই තුන තමයි තියෙන්නේ ඒ නිසා තව කෙනෙක් තව දෙයකට උනන්දු කරනවා කරන්න නම් අපි ওই සංඥාවල් ටිකක් දුන්නට පස්සේ ඒක හරියන බව දන්න හොඳටම දන්න කට්ටිය තමයි මල්ටිනේෂනල් කම්පැනි කාර්ය. ඒගොල්ලෝ ගාව තියෙනවා මුද මුළු ආර්ථිකයේ 20ක් විතර ඇඩ්වර්ටයිස්මන්ට් වලටම දාලා තියෙනවා. ඒකමයි සැලසුම් කරන්නේ. ඒගොල්ලෝ දන්නවා කිලෝරක් නතු මේ කනවයි කියලා. ඉතින් අභාග්‍යයකට හෝ භාග්‍යයකට ඔය 2012න් පස්සේ ඔය විකිලීක්ස් ආවට පස්සේ ඒගොල්ලන්ගේ ඒ යාන්ත්‍රණය දැන් අපි වගේ නිකන් ගොරකින්වත් බලන්න පුළුවන්. හැබැයි බලන්නේ නැහැ කට්ටිය. මොකද බැලුවොත් මේ නට නාටකම නටා ගන්න බෑනේ. ඔය අඳින ඇඳිල්ල අඳින්න බෑ. ඒ නිසා පොඩ්ඩක් කියවලා බලන්න. ඒක ඕනෙත් නෑ. ඒක ඕනේ නෑ බලන්න. මෙච්චර ලස්සනට අල්ලගත්ත ආනාපානේ නම් කරලා සංඥා කරලා අල්ලගත්ත ආනාපානේ තමන්ගෙම කටින් තමන් කියනවනේ ඒක නැති උනාය හිතත් කරලා බලන්න හිතත් ඔය වැඩේ කියන්න වෙනවා ඉතින් ආනාපාන නැතුව මැරෙන්න බෑ මැරෙන්නේ නෑ එතකොට බලන්න මේ සංඥාව නැතුණාට පස්සේ වස්තුව නැතුණා වගේ කියලා බුදුරජාණන්සේ කියනවා යමක් යම් වස්තුවක් තව දෙයකින් වෙන් කර ගැනීම සඳහා යම් ලිංගයක් යම් නිමිත්තක් යම් ආකාරයක් යම් ಉದ್ದೇಶයක් තියෙනවා ඒ ලිංගේ ඒ නිමිත්ත ඒ ආකාරයේ ಉದ್ದೇಶ නැතුණාට ඒ වස්තුව නැතුණා වගේ තමයි ඒ නිසා කවුරු හරි මකන්න ඕන මිනිහා මකන්න එපා මිනිහා මකන්න ඕන ඔහුගේ නම මකන්න ඒක තමයි දේශපාලනය අද කරන්නේ ඒ දෙක කරුවට පස්සේ මිනිහා හිටපු දන අලුවක් නැහැ. ඉතින් එවැනි දෙයක් මේ රාජ්‍ය තන්ත්‍රය කරනා වගේම අපේ සංඥාස්කන්ධෙත් මේකම සිද්ධ වෙනවා ඕනම දෙයක් ඇති කරලා පෙන්වන්නත් පුළුවන් අපිට මනසට ඕනම තියෙන දෙයක් නැති කරලා පෙන්වන්නත් පුළුවන් දැන් අපි මොකක් හරි දිහා බලනකොට අන්ධ බින්දුවට අහු වෙන දේ පේන්නේ නැහැ කවදාකවත් අන්ධ බින්දුවට අහු වෙන දේ පේන්නේ නැති බව දන්නේ නැහැ නේ අපි එහෙම නැත්නම් අපිට ඇහැට මුළු ලෝකෙම පේනවා. නමුත් කවදාකවත් Taman Tamange හැපෙන්නේ නැහැ කියන එක දන්නේ නැහැ. මරුණත් දන්නේ නැහැ. මම මේ ඔක්කොම දකින්න හේතු වෙලා තියෙන ඇහැ තමයි. නමුත් කවමදාකවත් කාටවත් Tamange ඇහැ දකින්න බෑ. සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒසියාව කැඩපතට ඉබීලයි. ඒකල කියන මං මගේ මූණ මෙහෙමයි කියලා කියනවා. මේ කැඩපත කීප එකනේ කරන්නේ. ඒ මීත්‍රිගල්ට එහෙම වගේ කට්ටිය ගිහිල්ලා ලොකු ලොකු කාර් වලින් එම ආපුවාම රිලව් ඇවිල්ලා සයිඩ් කණ්ණාඩිය වහනවා. බයිසිකල් එක ආපහු හොඳට සීට් එක වාඩි වෙලා හරව ගන්නවා සයිඩ් කණ්ණාඩිය. අල්ලගෙන අර පිටිපස්සේ ඉන්න රිලව අල්ලනවා. කණ්ණාඩියේ බලාගෙන ගොරෝ ගොරෝ විරිත් විරිත් අර පිටිපස්සේ ඉන්න රිලව බඩගෙන වෙච්චාම කොහෙද ගිහලා කාලා ඇවිල්ලා ආයෙ සරයක් අරකමයි ඉන්නේ. ඔච්චරනේ අපිත් කරන්නේ. මේ අපි හදාගත්ත රූපයක් එක්ක උද්දී ඉඳලා හැන්ද වෙනකන් නටනවා මේක තියෙන දෙයක්ද නැද්ද කියන දෙයක් බලන්න කිව්වොත් අපිට කේන්ති යනවා. උඹේ දකින්න දේ ඔබ හොයන දේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්ද කියලා අහන්න. අත්පන අපිට දකින්න පුළුවන්ද කියලා. කවදාකවත් මේ ප්‍රශ්නපත් කැමති නැහැ. ඒ ප්‍රශ්නේ මේ පැත්තට දාමු. මේ විදිහට දාලා බලන්න ඒක කොච්චර අමාරුද කියලා. කිනකොට කියන්නේ හොඳට Tamanට ඕනේ තාට වාඩි වෙන්නයි කියලා. හොඳට වාඩි වෙලා සමබර වාඩි වෙලා ඇත්තක වහන අහන්න දැන් වාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද කියලා ඔක්කොම ගොළු වෙනවා ඒ අස්පනා අපිට තියෙන අත්දැකීම මොනම විදියකින්වත් sannivedana කරන්න බෑ වෙන ඕනම පචයක් sannivedana කරන්න පුළුවන් වර්තමාන මොහොතේ ඒ අස්පනා අපිට වෙන දේ අපි කිව්වොත් එහෙම කාටවත් කියන්න උත්සාහ කරන්න කියලා කියන්න බෑ. ඒක නිසා සින් බුද්ධ ධර්ම කියනවා තාවෝවිසම වල විශේෂයෙන්ම යමක් විස්තර කරලා හැකි නම් ඒක කවදාකවත් සදාතනික තාවෝ වෙන්න බෑ. විස්තර කරන්න පුළුවන් දේ තුච්ච දේවල් විතරයි. සත්‍ය කවදාත් විස්තර කරන්න බෑ. හැබැයි ඒක අත්දකින්න පුළුවන්. ඉතින් කවුද කැමති ඒ අත්දකින්න දේ මේ විස්තර කරන දේට වැඩිය ශ්‍රේෂ්ඨයි. ඒක අස්පනා පිටයි. මම දැන් මෙතනයි තියෙන්නේ කියලා. එහි යම් විදියක ස්ථාවරයක් ලබා ගන්න. ඒකට අපි කියන විපස්සනා කරනවා කියන්නේ. හොඳට වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න බවට ඒක අත්දකින්නවා. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. කාටවත් එක නෑ කියන්න බෑ. හැබැයි කවුරුහරි කියන්න ගත්තොත් විස්තර කරන්න වචන නැහැ. ඒක නිසා විස්තර කරලා හැකියාවක් තියෙනවා නම් ඒ ඔක්කොම ඒ සත්‍යයට වැඩිය පහත් මට්ටමේ තියෙන තරම්ම මේ සංඥාවි කරන වැඩ ටික නිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා මේ සංඥාව අදාහගෙන තමයි මම දැක්ක මම කිව්වා මම අතගාලා කියන්නේ කියලා අපි අස්පනා අපිට සාක්ෂි දෙන්නේ. නමුත් ප්‍රශ්නයක් අහන්න බලමු ඔය තියෙනදී ඇත්තටම ඔබට පේනවද ඔය පේන්නේ තියෙන දේද කියලා. මොකද දැන් තියෙන හෙලෝග්‍රැෆික් ආට් මේකෙන් ඕන දෙයක් මවලා පෙන්වන්න පුළුවන් ත්‍රිමාණ වශයෙන් පේනවා හැබැයි ඒක හරහා අත දාන්න පුළුවන්. දැන් හදලා තියෙන. ඒ වගේ මේ තියෙන දේ පේනවද, පේන දේ තියෙනවද කියලා බැලුවොත් කීපයක් අල්ලලා දෙන්න පුළුවන්. මේ අපේ දෘෂ්ටි මායාව කොහොමද කියලා. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා හොඳට සමතල කණ්ණාඩියක් ගන්න මේ බලන්නේ හිටියොත් ඒකට hina වෙනකොට ඇතුලේ ඉන්න මිනිහා hina වෙනවා. උඩ පණ තියෙනවා. ඌ ඇඬුවොත් මම ඇඬුවොත් ඌත් අඬනවා. ඒක ඔය කරන කරන දේ කරන නමුත් අපි දන්න හොඳටම මේක පිළිබිඹුවක් කියලා. ඒ වගේ මේ මනස පෙරේදා ඊපෙරේදා දැකපු දේවල් වල පිළිබිඹු අපි හීනෙන් බය කරන හැටි බලන්න ඕනේ. අපිට මේ මොහොතට දුක ගෙන දෙන හැටි බලන්නකෝ. අපිට මේ මොහොතේ තියෙන මොනම සැපක්වත් තියේදී ඒ වගේ දෙයකින් අපි ඇදගෙන යන හැටි. එතකොට මේ කරන විකාර දිහා බලන වෙනුවට මම දැන් මෙතන කියන මේ සතියේ තියෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ තියෙන වටිනාකම මොන්නම විද්‍යාවකටත් උරුම ගන්න බෑ. මොකද අද විද්‍යාව කියන වචනේ වෛශ්‍ය වෘත්තියට යොදලා ඉවරයි. ගණ්ඩම දෙයක් නැහැ. බුදුජානසෙත් පාවිච්චි කරා විද්‍යාව කියන වචනේ. නමුත් අද තියෙන විද්‍යාවෙන් කරලා තියෙන්නේ බාහිර දේවල් පරිබාහිර දේවල් මැනලා කිරලා හදලා ඒකෙන් කරන්නේම වර්තමාන මොහොත පන්නන එක විතරයි. බුදුජානක වංශෙත් කරන්නේ ඒකමයි ඇතුළට දාලා කියනවා පරිබාහිර දේ බලලා මනල ඉවර කරන්න බෑ ඒ නිසා ඇතුළට ගිහිලා බලන්න මේ මොහොතේ Taman අත්දකින්න දේ ඒ දකින්න දේ එක දිගට පවත්තන්න ගියොත් අපිට ප්‍රධාන වශයෙන්ම පරිබාහිර ලෝකේ తాවකාලිකව අමතක කරන්න ඕන. නැත්තම් දාන දෙන්න වෙනවා. ඒ දේ බෑ අපිට. ඒ තරම්ම අපිට දැනගත්තත් ඕන වුණත් වර්තමාන මොහොතේ ඉන්ඩෝනී කියලා අපි හිත නිතරම පිටපයින්. එතින් සාමි අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියලා මතුවෙන මේ සංඥාවල් අවිද්‍යාවට සම්බන්ධ, ව්‍යාපාදයට සම්බන්ධ, විහිංසාවට සම්බන්ධ වෙන සංඥාවල් එනකොටම දැක ගැනීම කාටවත් කළ නොහැක්කක් නිසා ඒ කෙනා කලින් වඩන ලද සතියකින් යුක්තව උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe තමන් භාවනාවක ඉදලා ඉන්න වෙලාවක හිත පිට යන වෙලාවක මේ අරමුණ මෙච්චරම සාන්ත ප්‍රනීත නික්ලේශී නිර්මල චිත්ත ප්‍රවෘත්ති සදලා තියේදී ඇයි මේ හිත පිටපයින්නේ පිටපයින්නේ ඒ පිටදේ පිටින් එන සංඥා මේට වැඩිය දැඩි ලෝභයට උදව් කරනවා ද්වේෂයට උදව් කරනවා හිංසාවට උදව් කරනවා ඉතින් ඒ නිසා පිට ගිය ගමන් අපිට දෙකක් පැහැදෙනවා. Taman ඉන්න අරමුණේ නැති බවක් තේරෙනවා. ගිය අරමුණේ ඊට වැඩිය අවිද්‍යා ව්‍යාපාද විහිංසාවට බර වැඩි බවක් තේරෙනවා. මෙන්න මේක දැක ගැනීම වැරද්දක් කියලා හිතනවා සදාචාරවාදී විපස්සනා යෝගාවචර දැනගන්න මේ කවදා හෝ වෙන්න කොට අස්පන අපිට දැනගත්තේ නැත්තම් අපිට මේ සංඥාවේ කරන අහේනිය සංඥාව කරන විපටි ආසංඥාව කරන අපිට දුක් දීම අඳුරන්න බෑ ඒ නිසා මධ්‍යස්තරමකට තමයි බුදුරජාණන් වහන්සේ කොතනත් කමඨාන පටන් ගන්න කියන්නේ. ආස්වාද ප්‍රසවාස ගත්තත් මධ්‍යස්තරමන. ඉඳගෙන ඉරියව ගත්තත් මධ්‍යස්තරමන. සක්මන් කරන එකත් මධ්‍යස්තරමන. වම දකුණ කිව්වත් මධ්‍යස්තරමන. මේකේ හිත පවත්නකොට කියන්න පුළුවන් ඒක අශෝකං විරජං ඛේමං. ඒක ශෝක දෙන්නේ රජස් නැහැ. ක්ෂේම භූමියක්. ඒ අශෝකං විරජං ඛේමං වූ මේ අරමුණ තියෙද්දි තමනොත් ඒකට කුසල ඡන්දේ පහල කරන් තියෙද්දි කොහොමද මේ පිටපයින් කියලා බලන්න ඊට පස්සේ පිටපැනපේක හොඳට මතක තියෙන හැටි බලන්න. ඊට පස්සේ මේ මතක වීමට මොකද්ද ආසන්න කාරණා වෙලා තියෙන්නේ? දැඩි ලෝභය, දැඩි ද්වේෂය. එහෙම නැත්නම් හිංසාව. අන්න ඒක ඒ වෙලාවේ දැන ගැනීම මේ සාන්ත වූ සුන්දර වූ තැනක ඉඳලා ඒ දුක් දෙන තැනකට ගෑම දෙයන්නාංශය කරනවා කියලා සමහරු කියනවා. සමහරු කියනවා ඉන්ද්‍රජාල සහිත සමන ප්‍රහකණය කරනවායි කිය. තව සමහර කියනවා හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවායි කිය. මේ විදිහට ඔය පොට්ටපාද සූත්‍රයේදී ඒ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳ වචනයක් කතා කරලා පොට්ටපාදින බොහෝම ලස්සන මේ පූර්විකාවක් සරුවචනාන්තේ ස්වාමීන් වහන්සේ අපි කට්ටිය මේ ළඟදී ප්‍රජාතාලාවේදී රැස්ුණා. රැස්ුණාට පස්සේ එක්කෙනෙක් අහුව මොකද්ද මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මේ දුක් දෙන සංඥාවේ නැත්තරම නැතිවීම මොකද්ද කියලා. ඉතින් අපිට කවුරක්වත් කියන්නේ ඉති නෑ කියන්න ගන්න කට්ටිය ආරම්භක තේතියේ යෝජනා හතරක් ගෙනාවා. ඒ එක්කෙනෙක් කියනවා මේ සංඥාව කියන එක හේතුවක් නැතුව ඇවිල්ලා හේතුවක් නැතුව යනවා. අහේතු අප්‍රත්‍යයෙන් සංඥාව හට ගන්නවා අහේතු අප්‍රත්‍යයෙන් සංඥා නැති වෙනවා කියලා. තව කෙනෙකු නෑ නෑ එහෙම එකක් නෑ සංඥා කියන්නේ ආත්මේ සංඥේ නම් ආත්මේ පණ තියෙනවා විසංඥේ වුණොත් ආත්මේ නෑ සංඥා කියන්නේ ආත්මේ තව කෙනෙක් කියනවලු මේ සංඥාව එක්කෙනෙක් ඔළුවට ඇතුල් කරන්නේ හොඳට බණ භාවනා කරපු බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ. එයාට ඕනනම් ඒ සංඥාව අයින් කරන්න පුළුවන්. තව කෙනෙක් නෑ නෑ ඒක කරන්නේ ਸਰබලධාරී දෙයයන් ආංශේ නැත්තම් බලවත් දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ සංඥාව ඇතුල් කරන සංඥා පිට කරනවා. ඉතින් මේ හතරම කියනකොට බුදුරජාණන් සඳහන් කරලා කියන යම් කිසි කෙනෙක් කියනවනම් අ හේතු අප්‍රත්‍යයෙන් මේ සංඥාව හට ගන්නවා සංඥා නිරුද්ධ වෙනවා ඒක තමයි මම ඉස්සෙල්ලම ප්‍රතික්ෂේප කරන්නේ මොකද නාස්තික දෙයක් කිය. නමුත් භාවනා කරනකොට අපේ හිත පිට යනකොට ඒ වෙනතම මේ අශෝක විරජ වූ khේම වූ නැත්නම් සාන්ත සුන්දර වූ මේ Taman ඉන්න අරමුණේ ඉඳද්දි පිට යනකොට අපි ඒකට දෙන අර්ථකතනේ බලන්න අපි එක්කෝ අරමුණට දොස් කියනවා එනත වෙන මොකක් හරි නිදහතර කරුණු කියන ඔක්කොගෙම කරන්නේ අර අවිද්‍යාව ව්‍යාපාද විහිංසා කියන තුනෙන් එකට උදව් කරන නිසා හිත පිට යන එක ස්වභාවය කියලා දැනගෙන ඒ යන්න මේට වැඩිය කෙලස් තියෙන්න ඕන කියලා විතරක් දැනගන්න. Taman ඉන්න අරමුණට වැඩිය කෙලස් තියෙනවා නම් මිටතනින් වතුර බැසයේ හිත පැදුරට තුකේ යනවා. ආන්න මෙවැනි හිතකටද මම කියාගන්නේ. මේකද මගේ. මේකද මගේ ආත්මය කියන්නේ. මෙයාගේ චර්යාව මෙහෙමයි කියලා නැවත සැරයක් යන්න දෙන්න. නැවත සැරයක් යන්න. ලක්ෂ කෝටි වාරයක් යන්න දෙන්න. යණ යන වෙලාවේ දැනගන්න කොතන හෝ මේ දැන් ඉන්න අරමුණ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ ආනාපානේ හෝ වම දකුණට වැඩිය දැඩි ලෝභයේ තියෙනවා නම් එතෙන් අරමුණට හිත ඇදලා යනවා. ව්‍යාපාදයක් තියෙනවා නම් තරහක් තියෙනවා එතෙන්ට හිත ඇදලා යනවා. එහෙම නැත්නම් හිංසාවක් තියෙනවා නම් හිත ඇදලා යනවා. මෙන්න මේ ස්වභාවය මම කියා ගන්න මනුස්සයාට කියනවා ප්‍රත්‍යඥය කියලා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒක ප්‍රතික්ෂේප කරන එකනට කියනවා සේක පුද්ගලයයි කියලා. ඒක වෙන්න නම් ලක්ෂ කෝටි වාරයක් පෙන්වන්න ඕනේ මේ කෙලෙස් නැති තැන ඉඳලා කෙලෙස් නැත්නම් බුදුරජාණන් ශ්‍රී කියපු නිසා අපි උත්සාහ කරලා හදාගත්ත දේ පණි නැටි බලන්න කියලා. ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ ගෙම්බෙක් කරගන්න ඉස්සලා ලාහෙන් ගෙම්බ පයි. මේ හිත තියන්න ඉස්සලා වර්තමාන පිටපයි. මේක වෙන්නේ නැති කවුරු හරි ඉන්නවා අත උසලා කියන්න බෑ. එකෙක්වත් නැහැ. හැම කෙනාම පුද්ගලිකව තැවෙනවා මේකට. මගේ හිත නොසණ්ඩාලයි මගේ හිත නොකෑමනා මගේ හිත දහපදුරා මගේ හිත නැහැදිච්ච එකක් එයා නැහැදිච්චකම නෙවෙයි තියෙන්නේ මේ හිතේ සංඥාස්කන්ධයේ තියෙන තාක් එයා නික්ලේශී අරමුණක ඉඳලා අභිජ්ජාව තියෙන තැනට විහෙසාව තියෙන තැනට විහිංසාව ව්‍යාපාදේ තියෙන තැනට පණිනවා ওই දේ දන්නවනම් කවුරු හරි ඒක හොඳ දැකන මේ ඔක්කොගෙම හිත උච්චරමයි ඒකට මේ පරචිත්ත විඥානාන ඕනේ නැහැ ඔය හරි කෙලස් තියෙන තැනට ඇදලා එනවා ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරුවොත් කවදාකවත් අපිට හිත කියන එක දැනගන්න බෑ. අනුගේ හිත දැනගන්න බෑ. තමන්ගේ හිත දැනගන්න බෑ. මේක නැවත නැවත වෙන්න දෙන්න. ඒකට කියනවා පටිවිපස්සනාව. එහෙම නැත්නම් කියනවා අනුපස්සනාව කියලා. අරමුණේ තියන්න අහිංසකව තියන්න අරමුණේ පයින් හැටි යන්න ආය. ආයෙගෙනත් තියන්න ආයෙ පයින් හැටි බලන්න. පයින් පයින් පයින් වෙලාවෙදී බලන්න. එයාට මොකද්ද සිනේහි මොකද්ද බැඳීම මොකද්ද ඇලීම කියලා ඒ පිටේට යන අරමුණ මීට වැඩිය කෙලස් තියෙනවා. ඉතින් මේ පුංචි කාරණාව තේරුම් ගත්තා නම් හිතන්න පුළුවන් මගේ හිත මට හිත සුවපිනිසද මේ පණින්නේ. එහෙම නැත්නම් යා මාලව්ව ಜಾතිය බෝකරන්න රාගේ. එතන මේ ලිංගිකත්වය. එතන ද්වේෂය. මිනිස්සු අතර තියෙන සටන. එහෙම නැත්නම් කාට හරි හිංසාවක් කරන අදහසෙන් ඉතින් මේ ගතිය මේක අපේ ජම්ම ගතියක් නම් මේකට පශ්චාත්තාප වෙනව වෙනුවට මේ දේ නැවත නැවත දකිමින් කමඨාන් සුද්ධ කර ගනිමින් නැවත නැවතත් වෙහෙස නොබලා තමන්ගේම මූල කර්මස්ථානයේ තියෙන කරණ කියනවා අහිංසකයයි කියලා. එච්චරයි කියන්නේ. ඒ තියන තියන්න තියන තියන්න මේ අපිට পায়නවා. කොච්චර පිට පැන්නත් ඒක අත අත නෑර තියන්න ගිය දවසේ තීරුම් අරගන්නවා මේ හිත මම කියා ගන්න තාක් නැත්නම් මේ සංඥාව මම තියා ගන්න තාක්කල් ඒක අපිව ඔය වර්ධේ බඳවන ගතිය තියෙන නිසා හිත පැනපුදෙන් හැබැයි මම කියාගන්නේ මම බුදුහාමුදුරු කියපු විදිහට සද්ධාවෙන් සීලයෙන් එහෙම නැත්නම් මේ වඩලද සතියෙන් කොච්චර හිත පිට ගියත් නැවත ගෙනලා අරමුණේ තියෙනවා. ආයෙ පිට ගියොත් ආයෙ ගෙන නැවත අරමුණේ තියෙනවා. තියෙන තියෙන ගාණි තමයි තේරෙන පටන් අර ගන්නවා. ශ්‍රද්ධාවේ වර්ධනය සිද්ධ වෙනවා. සීලේ වර්ධනය සිද්ධ වෙනවා. සතිය වර්ධනය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සංඥාව අපි හිතනවත් ඉස්සල්ලා අපිට වැටහෙන්නත් ඉස්සල්ලා හිත නොමකට යොමු කරලා ඉවරයි. අන්න එවැනි තිරේ පිටිපස්සේ ඉඳලා වැඩ කරද්දී අපිට මේකට විරුද්ධව යුද ප්‍රකාශ කරන්න බෑ. සර්වචන් වහන්සේ අපට පෙන්වුවේ තෘෂ්ණාව ළඟ තමයි අපිට භාවනා නතර වෙන්න පුළුවන්. නමුත් සංඥා වැඩ කරන තෘෂ්ණාවට ඉස්සර වෙලා. අපි යමකට තෘෂ්ණා කරන්න ඉස්සෙල්ලා සංඥාව අපි එතන ගෙනියලා ඉවරයි. ඒ ටික ਸਰවචනහන්සේ දැකලා තියෙනවා තිරේ පිටිපස්සේ. ඒක නිසා ඒක මූල ධර්ම වශයෙන් නැත්තම් පිළි අරගෙන දැනගන්න මේ හිත පිට පනින්නේ මොනවාක්වත් නොදැන නෙවෙයි මේ ඉන්න අරමුණ දැන් Taman ගත කරන අරමුණට වඩා කෙලෙස් සහිත නිසා ඒ නිසා මට තියෙන එකම අහිංසක ප්‍රයත්නය තමයි ඒ කෙලසිච්ච තැන ඉඳලා නැවතත් Taman ඉන්න අරමුණ ගෙනත් දෙනවා හිතන්නවත් එපා පණින්න තියෙන්නේ ආයෙ පයින්නවා ආයෙ ගෙනත් යන්නේ. ලක්ෂ වාරයක් කොහොම කරනකොට තමයි තේරෙයි අපි මේ වගේ ප්‍රයත්නයක් නොකර gedara dore ඉන්නකොට අමුදරුවන් වට කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වට කරගෙන ඉන්නකොට කොහොම ගැලිල්ලක් ගන්න ඇද්ද කියලා. ඒ බුරුමේ පඬිසාංශ කියනවා කොල්ලෙක් Tamange කෙල්ල ඉස්සරහා ඉන්නකොට හිතක ගලන කෙලස් ප්‍රමාණය හිතන්න කියලා. දැන් වයස වැඩි නේ. අපි හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක් කියලා. තමන් ප්‍රේම කරන කෙනෙකුට නැත්නම් අනියමෙන් ප්‍රේම කරන එක්කනත් එක්ක ඉස්සරහා ඉන්නකොට අපේ හිත කොච්චර අමාරුද කියලා බලන්න කියන වර්තමානයේ තියාගෙන ඉන්නේ. අපි දෙවේලේ කල්පනා කරන්නේත් ඒකම තමයි. කොහෙන් අපිට මේ අනියම් ප්‍රේම ලැබෙයිද මේ නොහිතපු දේ ලැබෙයිද ඉතින් ඒ ඒ ඒක නියන්නේ પરම්පරාවට પરම්පරාවට එනිසා කොච්චර අහිංසකද කියලා බලන්න මේ හුස්ම වගේ ඉඳගෙන ඉන්නවා වගේ සක්මන් කරනවා වගේ අපි දන්න බුදුහාමුදුරුත් එක්ක කෙලින් කතා කරන්න පුළුවන් අරමුණක් අරගෙන නැවත නැවතත් නැවත නැවතත් හිත තියන්න හදනවනම් ඒකෙන් කියන්නේ අර ගියොත් සංඥාවක් හරිත හිත ගියොත් යන්නේ මාර තුනෙන් එකට ඒක අනිවාර්යයෙන්ම කෙලස් කරනවා පව් අපි කරන හිතුව සතිය කරනවා නමුත් ඒකට කඩන්න බැරි එකක් තියෙනවා නැවත හිත ගෙනත් තියෙන එක කඩන්න බෑ කොච්චර පිට ගියත් නැවත හිත ගෙනත් තියෙන කරන්න බෑ. ඒක දවසක් මිනිස්සෙක් ඇහවලු මී මැස්සෙක්ගෙන් ඔබ බලමන් කොච්චර මී බැන්දත් මිනිස්සු කඩනවනේ. ඔබ කවදාකවත් වෙහෙස බලන්නේ නැහැ. ඉර එන්නකොටම එළියට ගිහිල්ලා මී බඳිනවා. කොහොමද කරන්නේ? ඊට පස්සේ ගලු උණ්ඩ පුළුවන් බැඳපො මී කඩන්න. විතර නමුත් මම මී පැණි හදන හැටි හොරකම් කරන්න මනුස්සයට බෑනේ. මනුස්සය ඊට වඩා පාළයි. එනිසා මං කරනවා. එනිසා ඕන කෙනෙකුට කියන්නේ හිත කඩන්න කියලා. එකක් බලන්න manussකම කියන්නේ අපිට තියෙන හම්බෙලා තියෙන manussකම එහෙම නැත්නම් manussත්ත්ව බටලාවේ තම කොච්චර කරනත් හිතගෙනත් යන්න පුළුවන්. අන්න ඒක කරපු දවසේ මේක සද්ධාවට පින් කැටියට සල්ලි දානවා වගේ. සීලෙට පින් කැටියට සල්ලි දානවා වගේ. සතියට පින් කැටේට සල්ලි දානවා වගේ. ඒකෙන් අපි තද්ද බල අභියෝගයක් කරනවා සංඥාවට කියන උඹට ඕන විදිහට ඇදගෙන ඵලයක්ම ආව. හැබැයි බලපං කවදා හරි මම පෙන්නනවා මේ උදාසීන අරමුණ, නික්ලේශී අරමුණ මගේ ප්‍රයත්නෙ මන් දිනනවා කියලා. අන්නේ විදිහට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ සංඥාව පිටු දකින්න නම් Taman සංඥාවට කලබල වෙච්ච හිතක් එනකොට ගෙනලා තැම්පත් කරන්න පුළුවන් ക്ഷേම භූමියක් හදාගන්න කියනවා. මූල කර්මස්ථානයක් හදාගන්න කියනවා. ගෙනල් නතරකරන තැනක් හදාගන්න කියනවා. එහෙම නැත්නම් මේ ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ අපේ හිතේ කවදාවත් ගුණයක් ගන්න බැහැ නිසා වර්තමාන මොහොත ඉඳගෙන ඉන්න ඉරියව්ව ආනාපානේ කම්මැලි වෙන්න වෙන්න වෙන්න මේ කුසල් වැඩෙනවා. කම්මැලි බව තේරෙන්න තේරෙන්න කුසල් වෙන්න මොකද වෙන අවිද්‍යාවක් නැහැ ව්‍යාපාදයක් නැහැ අවිහිංසාවක් නැහැ ඒ නිසා මේ නීරසකමට ප්‍රමෝදයක් පහල කරපු දවසේ ඔන්න මාර්ගයට වැටෙනවා කියලා කියතයි. මේ භාවනා කරනකොට මතුවෙන සංඥා ගන්න බැරි නීරස ගතිය එහෙම නැත්නම් ඒකාකාරී ගතිය එනකොට මේ භාවනාවේ දියුණුවක් කිය මේ ප්‍රතිපදාවේ දියුණුවක් කිය මේ සංඥාවට දැන් කරගන්න දෙයක් නැති නිසායි මේ නීරසකමට ඉඩ දීලා තියෙන්නේ මට පුළුවන් ද තව එක චිත්තක්ෂණයක් මේ නීරසකම දිගේ යන්න කියන්නේ සංඥාව වැටිලා සංඥාවේ අඬු කැඩිලා ඒ නිසා කවදද අපිට පුළුවන් වෙන්නේ භාවනාදී පැමිණෙන මේ නීරස ගතිය නිබ්බිදාව කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් පසුගාන ආචාර්යවරුන්වහන්සේ සඳහන් කරනවා. ඒ නීරසකම එනකොට කොට ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ නීරසකම ප්‍රඥාවෙන් බලන්න කියන මේක භාවනා විදිනුවක් කියලා. ප්‍රඥාවෙන් බලන්න කියනවා මේක කෙලෙස් අඩු ගතියක් කියලා. ඒකට සහයෝගයක් වශයෙන් බුදුජානක සඳහන් කරලා තියෙනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාන. මේකට කියනවා විරාගය කියලා. රාගෙනි දැඩි ලෝභේ මට විරාගය ආපුවම මගේ හිත කියන්නේ නීරසයි කියලා, කම්මැලි කියලා, පාළුයි කියලා, සැකසයිතයි කියලා අසරණයි කියලා අන්නේක මේ ක්‍රමයෙන් උපයෝගයක් ප්‍රතිපදාවෙන් උපයෝගයක් මම මේ කරපු භාවනාවේ දිනුවක් කියලා මෙන්න මේකෙම තව චිත්තක්ෂණයක් තව පොඩ්ඩක් ඉදිරියට යන්න යනකොට ওই විචිත්‍ර වූ සංඥාවේ ක්‍රියාකාරකම් අඩු වෙන්න පටන් ගන්නවා. මේ පාඩම මිනිසෙකුට භාවනා කරනකොට මෙන්න මෙතෙන් භාවනා කරන්න ඕනේ කියලා කියලා දෙන්න කොච්චර කල්යයිද කියලා හිතන මිනිස්සු එන්නේ මොකටද බලන්න භාවනා කරන්න. මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලෝ හිතක හා පාට එළිය අපිට වෙනවා. ඕන් ඉනිමකක් බැඳලා තිනවා දිවි ලෝකෙට යනවා. ඕක දිගේ උඩට යනකොට යනකොට යනකොට ඕන් අරක පේනවා මේක පේනවා කියලා දීලා තියෙන පච කන්දරාව දිහා බලනකොට භාවනා කරන්න මේ එනම ලොකු දෙයක් මේගොල්ල. දැන් මෙව්වා එහෙම පටන් ගන්න දවසේ කිව්වනම් කට්ටිය රෙජිස්ට්‍රේෂන් කැන්සල් කරලා ගෙදර යනවා. මේ භාවනා කරනකොට එnde එnde එnde එnde මේ නීරසකමට පුරුදු වෙනවා. සංඥාවේ ලනුවක් නැහැ කියලා දැනගන්නවා නම් ඒ කෙනෙක් තේරුම් ගනි මම ගෙදර ඉඳලා එනකොට ආවේ භාවනාවේ මොනව අරගෙන යන්න කියලා. කොච්චර කල්යයිද කෙනෙකුට මේ මෝරච්චකම ඇති කරගන්න තණ්හාවක් ආසාවක් ඇති වුණා නම් කෙලෙස් සංසාරේ. මේ නීරසකම ඇති වෙනවා නම් ඒ බුදුහාමුදුරුවෝ නීරසකම කියලා කියන්නේ මේ භාවනාවෙන් පිටේන එක නෙවෙයි භාවනාදී කරන එකයි නිබ්බිදාව මන්න මේක ඥානපදන මේ දාලා බලන්න පුළුවන් නම් ඒක විපස්සනා ඥානශේෂ්ඨි පොළුල්ම ඥානේ මේක තමන්ගේ හැබෑ නිවහන කරගන්න පුළුවන් නම් සෙකන්ඩ් නේචර් එක කරගන්න පුළුවන් නම් අපිට මොකක්වත් පිටින් ඕනේ කරන්නේ අපි හිතන්නේ මේ නීරසකම නැති කරලා නිවන් ලබන්න. ඒක මගාරලා ගිහලා නිවන් ලබන්න. ඉතින් කමටන් සුද්ධ කළ ඉවරයක්ම නැහැ. මොකද කවුරක්වත් කැමති නැහැ මේක මේ කමටහන් සුද්ධ වුණාට පස්සේ එන එකක් මේ කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ නීරසකම නැති කරලා තමයි විචිත්‍ර දෙයක් කරා යන්න හදනවා. ඉතින් ඒක තීරුම් අරගන්නකොට විපල්ලාස නැත්නම් වංචනික ධර්ම, ෂට ධර්ම, මායාකාරී ධර්ම කොච්චරක් හැයිලා තියෙනවද කියන්නේ. කොච්චරක් අහිංසක වෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් දකින්නේ දකින්න හැටියට කියන්න ඕනද කියලා බලන්න. අද අපි ඉන්නේ IT ටෙක්නොලොජි යුගයක. සංඥාවේ ඉහළටම ගිය යුගයක අද විතර කෙලෙස් නැහැ කවදාවත්. IT වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තරමටම කෙලෙස්. ඔය මොකක්වත් ඕනෙත් නැහැ නිවන් දකින්න. ඔබ තිබ්බයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. ඔය එකක්වත් තිබ්බට බය වෙන දෙයක් නැහැ. මොකද මේ සතියටදී බලවත්. ඒ නිසා IT කරන කට්ටිය තරහ වෙන්න එපා. ඒක වෙන නරකක් කරනවා කියලා ඕගොල්ලෝ හම්බ කරගන්න ඕගියක් කරගෙන කන්න ඒක වෙනම දේ. හැබැයි අයිය වෙන්න ඉන්න එපා. යන් ඇවිල්ලා ඉන්නවා අපි IT නෑ නෑ ඒ මොන නැති උනත් ඔක නැති උනායි කියලා කිසිම පාඩුවක් නෑ ඒ මොකද IT ටෙක්නොලොජි කරන්නේම මේ විපල්ලාස ඇති දේ වෙන හැටිකට පෙන්වන එක ඒක ඕගොල්ලෝ කරන්නේ ඉස්සලා අපේ සංඥාස්කන්ධය කරනවා සංඥාස්කන්ධයෙන් තමයි IT ටෙක්නොලොජි එක එන්නේ නිසා සංඥාස්කන්ධය මාස්ටර් කරපුවාම ඕනේ IT එකක් අල්ලතැයි බුදුජානක ඊට එහා ගිහිල්ලයි මේ කතා කරන්නේ. ඒ නිසා අපේ අහිංසකකම එහෙම නැත්නම් මේ රසමසූලෝ හොයන්න නැති ගතිය ඒ අහිංසකකට මතුවෙන මේ නීරසකමක් වගේ පේන එකට වෛර කරන්න එපා ද්වේෂ කරන්න නැතුව ඒකේ මේක කඩාගෙන රසමසූලක් එන්න මේ සාරිපුත්තු සාංශයෙන් පෙන්න මේ අවිද්‍යාව පොඩ්ඩක් අතගාලා බලන්න කොහොමද මුකුළු බබා උමරි පපා ගෙට ගොඩ වෙන හැටි ද්වේෂේ හිංසාව. එතකොට බලන්න අපේ හිත කොච්චරක් වනස්ද කියලා. හෙව්වොත් හොයගෙන ගියොත් ඕක තමයි නේද බුදු ජානසේ දීලා තියෙන මේ නික්ලේශිතන පාළු ගතියකට යනවා මේ කවදා හරි මේක අනිත් පැත්තට හැදලා එතන තමයි අපේ හැබෑ නිවහන එතන තමයි අපේ සුභ සිද්ධිය තියෙන්නේ කියලා දැනගන්න මන්ට සැකයි මේ වගේ ධර්ම දේශනාවට අහලා ওই තිබුණ අගයන් ආඩම්බරෙන් ඒ තරම්ම ඉක්මනට වෙනස් වෙයිද කියලා උනේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. මම බලාපොරොත්තු වෙනවා හෙටත් මේ මාතෘකාව දිගේම තව ටිකක් ඉස්සරහට ඉදිරියට යන්න මම හිතනවා රෙජිස්ටර් කැන්සල් කරලා තියෙන්නේ නැති වෙයි කියලා හිතුව දේ වෙනකොට මේ දිගටම ඉන්න ශක්තිය ධෛර්යය බලය පිණිස ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නැතර කරනවා සියලු දෙනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා